හොඳයි. දැන් අපි තේරුම් ගත්ත දේ තමයි ලෝකයේ තමන් භාවිතා කරපු සියල්ල ශරීරයත් ඇතුළුව. තමන්ගේ ශරීරය ඇතුළුව භාවිතා කරපු සියල්ලම පස් වතුර ගින්දර සුළංගෙන ස්වභාවයක් විතරයි. නමුත් ඒවාට තිබෙන ආසාව ඒවා වෙනුවෙන් කරන කටයුතු අත්හරින්න බෑ ඒවා නතර කරන්න බෑ. Tamanට මොකක් හින්දාද? Tamanට ජීවත් වීම කියලා ආසාවත් එක්ක මේවා නැතුව ජීවත් වෙන්න බෑ කියලා Taman ඇති කරගත්ත නීවරණ ධර්මතාවය. එන්නේ ඒක ආසාව. කාම ඡන්දය කියලා බුදුහාරවල කිව්වා ආසාවක් ගොඩනගාගෙන තිනවා මට ජීවත් වෙන්න මෙව ඕන. නමුත් තමන් කොව්වත් පවත්ත ගත්තත් මැල්ල යනවා කියන එක දන්නේ නැහැ. අංගේ තමයි ස්වභාවය. ඒ නිසා මෙන්න මේ தত্ত্বය බුදුහාමර දැකලා තමයි නීවරණ බලවත් වෙච්ච කෙනෙකුට මේ සත්‍ය කොච්චර කිව්වත් එයා ඒක පිළි අරගෙන බහිතාවේ යොදන්නේ නෑ. ඒ ඉන්න මෙන්න මේ නීවරණ යටපත් කරගන්නවා කියන වැඩේ කරන්න ඉතින් දැන් අපි අඳුර ගන්න ඕනි මොනවද මේ නීවරණ කොහෙද ඒවා තියෙන්නේ කොහොමද ඒක නැති කරගන්නවා කියන වැඩේ කරන්නේ නැති කරගන්නේ තමයි අපිට අවශ්‍ය දේ නමුත් නැති කරන්න බෑ එකපාර ඉස්සලා යටපත් කරගෙන ඊට පස්සේ නැති කරනවා. හ්ම්. දැන් මොනවද ওই නීවරණ කියන්නේ? කොයිද තියෙන්නේ? නීවරණ කියන කොහෙද තියෙන්නේ? හිතේ තියෙන. හිත කොහෙද තියෙන්නේ? ශරීරය ශරීරය ආශ්‍රිත ශරීරය ආශ්‍රිත කියන්නේ ශරීරය ඇසුරු කරගෙන. ඇසුරු කරගෙන කොහෙද? කොතනද? කොහෙන් තියෙනවනේ මේ කැල්ල කපලා අයින් කරලා දාන්නේ දෙවි හම්බෙන්න. එහෙම කියන තමයි හරියන්නේ නැහැ. තාම දැනගන්න නම් මේක නැති කරලා කියන්න බෑ. මානසික තනක් කියන්න බෑ. බුද්ධ තනක් කියන්න බෑ. මානසික ඒකයි. ඒක පහල වෙන සිද්ධ විදිහට පහල වෙන. පහල වෙන කියන්නේ කොහෙද පහල වෙන්නේ? ඒක ඉන්දියන් වලට එන අරමුණු අරමුණු යනවා. ඒක ඒක පස්සේ යනවා. ඒක පස්සේ යනවා. කම්මැලි කම. හෘදස්තු ආසිත එන හෘදස්තු කපලා අයින් කළාම නම් ඔය ප්‍රශ්නේ හරියයි. හෘදස්තු අයින් කළා මැෂින් හකට ගත්තා ඕන තරම් ඉන්නවා මේ පැත්තේ. ශරීර පුරාම දෙනවා ඒක උඩ. හද ඒක වෙලා හෘදස්තු දෙනවා ලා ශරීර පුරාම දෙනවා. එහෙම කොහොමද ඒක දැන්. යාචිත වුණාට ඒක යාචිත අයින් කරා ඒක නැති වෙන්නේ නැහැ කියන්නේ. කොහොමද? අනුගේ දේවල්. ඒක එහාට හරියට. ඒක එහාට හරියට පයින්. හැමතැනම තියෙනවා. අන්නේ සතුට හැමතැනම තියෙනවා. කියන්නේ අපිට කියන්න බෑනේ මේ ලොකේෂන් එකක් කියන්න බෑනේ මෙන්න මෙතනයි සතුට තියෙන්නේ කියලා. ලොකේෂන් එකක් දන්නේ නැත්නම් අයින් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තියෙන තැන දැනගත්තා තමයි අයින් කරන්න පුළුවන්. මේ ඉඳා එන්න බුදුහාමුදුරුවෝ දකින්නවා උන් ඔය ස්වභාවය ඇති වෙන්නේ කොහොමද කියලා. ඒක කොහෙවත් නැහැ තමයි. එහෙනම් ඒවා ඇති වෙනවා. කොයි වෙලේද ඇති වෙන්නේ? Tamanට අරමුණු දැනෙනකොට දැනෙන වෙලාවේ සිදුවෙන ක්‍රියාවලියක් විතරයි යෝග කොහෙවත් නිවන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ කොහෙද තියෙනවා කියලා ගත්ත ගමන් වර්තිනවා. එතකොට ඔක පපුවේවත් හෘදේවත් ඒවා මොලේවත් ඇහැේවත් කනේවත් කොහෙවත් නැහැ. කරේවා ඇති වෙනවා මොකක් හින්දාද අවිද්‍යාව හින්දා මෝඩකම කියන එක තියෙනකම් ඔය ඇති වෙනවා හරිද බුදුහාමුදුරන්ටත් ඔය කියන ආකාරයෙන් ඇහැ කන්න ආය දිය ශරීරය හැද වස්තු ඔය ඔක්කොම තිබ්බා. හැබැයි බුදුහාමන්ට නීවරණ තියෙනවද? සාධන්නාද තියෙනවද? නැහැ. ඇයි? කොහෙද තියෙනවනේ ඒක තියෙන්න බෑව? ඒක අවිද්‍යාවනේ. එන්න අවිද්‍යාව දුරු කරාට පස්සේ ඔය කියන නීවරණ මතුවෙන්නේ. නීවරණ මතුවෙන්නේ Tamanට දැනෙන අවස්ථාවේදී දැනෙන ස්වභාවය පිළිබඳව තියෙන අවිද්‍යාවත් එක්ක. ඒක තමයි මේ කියලා දුන්නේ. මේ දැනෙන ස්වභාවය පිළිබඳව සත්‍ය තමයි ඇති Tamanට කියලා දුන්නේ. ඒක ඇත්ත తත්ත්වය කියලා දුන්නාට ඒක ඒ විදිහට දකින්න බෑ Tamanට Taman ගාව නීවරණ වැඩි. Tamanට පේන දේ මේක පාස්කුඩ කියලා හිතන්න Tamanට තාම සක්‍රිය නැහැ. ඇයි? ඒක තමයි ගෝපේ ගෝපේ කියලා දරුවා කියලා කාර් එක බත් එක කියලා හිතලා හිතලා හිතලා ඒ විදිහට වැරදි සංඥාවෙන් කියන්නේ විචිකිච්ඡාව නැත්නම් අවිද්‍යාව කියෝකටමයි අවිද්‍යාවෙන් ඒක පාවිච්චි කරලා කරලා ඇති වෙච්ච කතරින් එන රෝණුක තමයි පළවෙනි නීවරණය විචිකිච්ඡා නීවරණය අවිද්‍යාව කියලා ඔකට කියනවා නැත්නම් විචිකිච්ඡාව සැකය නොදන්නා කම මොනවා ගැනද ඇහැට පේන රූප ගැන දන්නේ නැහැ කනට ඇහෙන ශබ්ද ගැන දන්නේ නැහැ නහයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මොළයට දැනෙන සිතුවිලි. ඒවා මොනවද කියලා දන්නේ නැහැ. ඒවා ඔහේ පාවිච්චි කර කර ඉදියා. ඒක දැන් පුංචි කාලේ මේකට Tamanට බාල්දිය කියලා කිව්වනම් පුංචි කාලේ ඉඳලම Taman මොකද්ද කියන්නේ? බාල්දිය. ඉතින් Taman මොකක්වත් දන්නේ නැහැ. ඔහේ කියන එකක් කිය කිය ඉන්නේ කෙනෙක් කරන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ළමන්ට මම දැනුත් කරන්නේ ඔබ තමයි මම කියන එක ඔහේ කරනවා. ඉතින් ඒක නෙමෙයි බුදුහාමුදුරු කරන්න කිව්වේ. තමා සැබෑ වශයෙන් මේක තමන්ම දනියෙන් අධ්‍යයනයක් කරන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ තමන් තුළින් මේක දකින්න කියලා. හරිද? අර හාමුදුරුවෝ කිව්වද මේ හාමුදුරුවෝ කිව්වද පොතේ තිබ්බද අරහෙන් තිබ්බද බුදුහාමුදුරුවෝ කිව්වද එකක්වත් තලගන්න එපා. තමන් මේ සත්‍ය ස්වභාවයසේ වෙනවා නම් පිළිගන්න. ඒක වෙනවා නම්. තමන්ටත් ඒක වැටහෙනවා. තමන් ඒක ඉදිරියට දකින්න පුළුවන් නම් එහෙන් පිළිගන්න නැත්නම් අතාරින්න. එච්චරයි. බුදුහාමුදුරුවෝ බලෙන් මේවත් කාටවත් කියා දෙන්න කිව්වෙත් නැහැ. බලහත්කාරයෙන් මේක මෙහෙම පිළිගනින් කියලා බුදුහාමුදුරුවෝ නීති දැම්මෙත් නැහැ. මෙහෙම එකක් තියෙනවා. ඔබ Tamanට ඇත්තනම් තේරෙනවා. එහෙමනම් පිළිගන්න. පැහැදිලි. එහෙනම් ඔන්න ඔය නීවරණ ඇති වෙනවා. ආයතන හයෙන් කොතනක හෝ දැනෙන අවස්ථාවේ. ඒ දැනෙන දේ පිළිබඳ අවිද්‍යාව මතු කරගෙන දැනෙන විචිකිච්ඡාව මුල් වෙලා ඇති. ඒ වෙලාවේ ඒ දැනෙන ස්වභාවය පිළිබඳව ඒ අවිද්‍යාව හේතු කරගෙන තමන් උදේ ඉඳන් පැහැදිලි කරා ආසාව කියන එක බලවත් වෙනවා. කාමච්ඡන්දේ. එහෙම නැත්නම් ඒ දැනෙන తত্ত্বය පිළිබඳව අකමැත්තත් එක්ක තරහා කියන ස්වභාවය ව්‍යාපාදී කියලා කියනවා. ඒ ඔය தත්වයන් දෙකත් එක්ක Tamanට සිත විසිරෙන බව කියලා එකක් එනවා. මේක එක විදිහට තියාගන්න ආසා කරනකොට ආසාවට අනුව හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න ඒ අනුව සිත පවත්වන්න දුවන. එහෙම නැත්නම් තරහට අනුව තරහ කරපු ස්වභාවයත් එක්ක සිතනවා කතා කරනවා ක්‍රියා කරනවා ඒක තමයි විසිරෙනවා කියලා උද්දච්ච කුකුච්ච. එහෙම නැත්නම් මේ ආසාව තරහ හේතු කරගෙන මොකද වෙන්නේ? එයා කම්මැලිකම කිව්වේ කුසල් වැඩිීමේ අකමැත්තටපත් වෙනවා. තේන මිද්දේ කියන්නේ නිදිමත නෙවෙයි. නිදිමත කියන්නේ කාටදම බුදුහමට තිබෙන නිදිමත රහතන් වහන්සේට තියෙන නිදිමත. තේන මිද්දේ කිව්වේ කුසල් කිරීමට අකමැත්ත. හැබැයි ඔයාලට භාවනා කරන්න කිව්වොත් දවස් හතර පහක් හයක් හතක් අටක් ඔය කියන ආකාරයෙන් එහෙම කරන්න අකමැති. හැබැයි ළමන්ට සතියක් අර ටුවර් එකක් යන ටිකට් එකක් ඇල්ලුනොත් ඒක යන්න පුළුවන්. ඒකට යන්න පුළුවන්. අයි මේකට එන්න බෑයි. කුසල් කරන්න අකමැති. කුසලයට මෙලි වෙනවා. අකුසලයට දාන්න පුළුවන්. අයි ඒක සංකාරේ පුදු කරපේකනේ. ඒකට ටිකට් එකක් දෙනකොට ආන් අර සවාරියක් යන්න තමන්ට ඒකට යන්න පුළුවන් දවස් හතක් නිකන් දාලා. භාවනා කරන්න ඉන්නකොට දාතන ඔප්පෝ භාවනා කළොත් මොනකට කරන්න භාවනා කරන්න පුළුවන් නිවන් දකින්න. ඒක කවුද කන්න දෙන්නේ කියලා හිතනවා. මේ ඉතින් ඔම් මේ දේ තමයි තීන නිද්දේ කියන්නේ Tamande ලැබෙන අරමුණු පිළිබඳව සත්‍ය හිතන්න බැරි කම තමයි ඔය ප්‍රශ්නේ තමයි මේක දකිනකොට මේක මැටි ගොඩක් කියලා හිතන්න තමන්ට දක්ෂතාවය නැහැ. තමන් මේක කෝපෙමයි, ඒක ලස්සනයි, ආයක ෂෝක් කෝපෙම මීට වඩා මේ ලොකු වුණා නම් හොඳයි ඔය මොකක් හිතයි. ඇයි ආන්ගේ කාමච්ඡන්දේ රණු වෙන වෙලෙ. හරිද? ත්‍රෝන් හොම තමන්ට දකින අවස්ථාවේ ඒ රූපය වෙනුවෙන් විචිකිච්ඡාව පහළ වෙනවා, ආසාව ඇති වෙන්න පුළුවන්, තරහ ඇති වෙන්න පුළුවන්, කම්මැලිකම දුවන ගතිය. රාසාවට කිව්වේ කාමච්ඡන්දේ, තරහට කිව්වේ ව්‍යාපාදේ, දුවන ගතිය කිව්වේ විචිකිච්ඡා කුච්චේ, තමන්ට කම්මැලිකම කිව්වේ තීන මිදේ විචිකිච්ඡා කිව්වේ සැකය. ඕම් ඔය ටිකෙන් එකක් මොනවා හරි මත ලෝකෙදි මත වෙන්නේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාවෙන් තොරව කිසිම තැනක නිවර්ණයක් මත වෙන්නේ නැහැ. අවිද්‍යාවත් එක්කමයි ඇති වෙන්නේ. එතකොට කොහෙවත් නීවරණ නැහැ. ඒවා තමන්ගේ අවිද්‍යාව තිබෙන තාක්කල් මේකත් ඇති වෙන සිතක තිබිච්ච ස්වභාවය සිත තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තාක්කල් Tamanට දැනෙන හැම විටකදීම ඔය වගේ එකක් මතුවේ. එහෙනම් එහෙනම් පේන වෙලාවේ Tamanට නීවරණ මතුවෙනවා. ඇහැ නිසා. ඇහෙන වෙලාවේ මතුවෙනවා. කන නිසා. ගඳ දැනෙනකොට, රස දැනෙනකොට, ස්පර්ශය දැනෙනකොට මතක් වෙනකොට. ඔය දෙහා නීවරණ මතුවෙන දැන් නැහැ. හරිද? ඔක කොහෙවත් Tamanට ඊට අමතරව මතුවෙන තැනක් නැහැ. එහෙනම් ඕම් ඔය ආස්ථා හයේම නීවරණ මතුවෙන්නේ මොකක් නිසාද? සිහිය කියන එක ඔය ආයතන වල පිහිටෙන නිසා. සිහියට වෙන කොයිවත් යන්න බෑ ආයතන හයක් විතරයි තියෙන්නේ. ආයතන හයෙන් තොරව සිහිය පාදින දැන් නැහැ. හරිද? ඇහි, කනේ, නහය, දිවේ, ශරීරයේ මොළයේ විතරයි තියෙන්නේ. ඊට එහා ආය හදවතේ තියෙනවා කියලා කාටවත් ඔය කිව්වට ඕක පිළිගන්න සාධක නැහැ. මොකද හදවතෙන් කොරණ වැඩක් තියෙන්න බෑනේ. හදවතින් පේනවද, ඇහෙනවද, ගඳ එනවද, රස දැනෙනවද මතක් වෙනවද? මතක් වෙනවද ඒක? එහෙනම් ක්‍රියාකාරීත්වයක් නැතුව ඒකට යන්න තැනක් නැහැ. පැහැදිලිද? ඒකයි කිව්වේ ඔක මේ හදවතේ තියෙනවනේ ඔක යයි යන්න. මේ පාතේ තමයි පැහැදිලි වෙලා ඒ හිට වෙන අනිත් වෙනකොට. එහෙනම් ඔය සිහිය කියන එක නැති අවස්ථාවක එකක් වෙනවා. නින්ද ගිය අවස්ථාවක ලෙකුත් වෙනවා. ඒ වෙලාවේ Tamanට ඔය සිහිය ඔය ආයතන හයේ අපිට ක්‍රියාත්මක භාවයේ නෑ. සිහිය නෑ නෙවෙයි සිහිය ක්‍රියාත්මක භාවයේ නෑ. එවනම් නැවත අපි සිහිය එනවා කියලා කියනවා. අපි සාමාන්‍ය කියන්නේ සිහිය ක්‍රියාත්මක වෙනකොට අපිට තේරෙනවා දැනෙනවා සිහිය ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට දැනෙන්නේ. හරි. ඒතර අපිට දැන් එනනම් නීවරණ ඇති වෙන්නේ කොහොම හිටියාමද? සිහිය ඇතුව හිටියාම තියෙන ඇතුව හිටියාම. නැතුව හිටියාම. නෑ දෙහි නැතුව හිටියාම. ඈ එහෙ නැති කම තියෙන්නේ දැන් එතකොට 30 කොහෙද තියෙන්නේ සිහිය කීයක් තියෙනවා සම්බන්ධ වෙලා නම් ඒක තමයි මාත් අහන්නේ. ඒතර සිහිය කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා ඒකට තමයි. පින්පොයින්ට් කරන්න බෑ. ඒකේ ආ පින්පොයින්ට් කරන්න බෑ නේද අතට. ඒකේ ඒ දැන් දැන් ඔය සතිය පාත්තන කොහෙද මොනවද ඊයේ පිටව ගන්න කෙනේ ඔය. ඊයේ තියෙන්නේ ඒ ආයතනයේ ඒ වෙලාවට වැඩ කරන ආයතනය මොන හරි දැක්කනම් හිතන. දැක්කනම් කොහෙද තියෙන්නේ? දැක්කනම් ඇහි. ඇහි ආ. ඇහෙනකොට? කනේ. මතක් වෙනකොට? මනසේ. ගඳ එනකොට? නෑ. හ්ම්. දැන් නේද ඒක? පොයින්ට් කරන්න බෑ කිව්වේ? පොයින්ට් කරන්න බැන්නම් ගොඩයි. පොයින්ට් කළා තමයි බුදුහාමුදුරු කරලා තියෙන්නේ ඔක්කොම. පේනවා කියලා දන්නේ කවුද? තමන් විතරයි. එහෙනම් පේනකොට තමන්ම දැනගන්න වෙනවා සිහිය ඇහි පාදයෙන් නිසා පමණයි පෙනීමක් හටගත්තේ. ඒක දන්නේ තමයි තමයි තමන් විතරක් මේ කරන්න වෙනවා කියලා මම උදේම කිව්වේ. ඇහෙනවා නම් ඇහෙන වෙලේට සිහිය එතන තියෙන්න ඕනේ. මතක් වෙනවා නම් අනිවාර්යෙන් මොලෙන් මතක් වෙන්නේ මතක් වෙනවා කියන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ඒක වෙන්නේ නැත්නම් මම කරන්න දෙයක් නැහැ. මොලේ නැති වුණින් නම් දන්නේ නැහනේ. මතක් වෙනවා නම් ඒක වෙන්නේ මොලෙන් කියලා මම තේරුම් කරගන්න. හරි. නැත්නම් හිතන්නේ නැහැ. හරි. ගඳ දැනෙනවා නම් ඒක නහින් දැනෙන වෙන කොහෙන් හරි ගඳ දැනෙනවා නම් ඒක මම දන්නේ නැහැ. ඒක තමන්ම දැනගන්නයි ඕනි. දැනීම ඇති වෙනවා නම් දැනෙන තැන සිහිය තිබ්බොත් දැනීම උපදිනවා. නැත්තම් දැනගන්න බෑ. ඒතකොට දැනෙන වෙලාවේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට බුදුහාමුදුරු කිව්ව අපිට මොකද්ද? මේ අරමුණු පිළිබඳව වැරදි වැටහීම නිසා තමයි අපිට නීවර මතුවේ. එහෙනම් නීවරණ මතුවේ නැති අරමුණක් තුළ මේ සිහිය බවත්වා ගන්නට පුරුදු කරන්න ඉස්සෙල්ලා. දනරින් දැන් ඇහි පැවැත්වුවත් රූප වේ. ඒතර රූපය පිළිබඳව අපි හරි හැටි තාම තේරුම් ගන්න නැති හින්දා මොකද වෙන්නේ? එක්ක ආසාව වෙනවා. එක්ක තරහයි, කම්මැලි වෙනවා, සැකේ වෙනවා, තමන්ගේ සිත විසිරෙනවා. ඇයි රූපය ගැන අවබෝධය? නම් සිහිය ඇහි පාත්තල ඔය වැඩේ කරන්න බැරි. සිහිය කනේ පැවැත්වුවොත් මොකද වෙන්නේ? සද්ද ඇහෙනවා. ඒක සද්දෙට මොකද වෙන්නේ? ඒත් සද්දේ ගැන ආසාව වෙන්න පුළුවන් අකමැති නම්. තරහ එනවා, එක්ක කම්මැලි වෙනවා, සැකය ඔක්කොම තියෙනවා. ඔක්කොම එන්නේ යෝගේ මොකක් හරි එකක් මතුවේ. එතන නහය තිබ්බොත් එහෙම. කන්ජුරෙන්ද. දිවේ තිබ්බ? කසද එන. ඒත් නීවර එනවද නැද්ද? ඒත් නීවර මතුවෙන්න පුළුවන්. කය තිබ්බොත්? වේදනාව. වේදනාව දැනෙනවා, රිදෙනවා, කහනවා, අරම මේවා දැනෙනවා. ඒකත් බෑ. එහෙනම් මනසයි තිබ්බොත් එහෙම? මනසේ සිතුවිලි එනවා. රිපීල් එනවා. ඒකත් ඉතින් හොඳ ඒවා මතක් වුණා තායි ෂෝක් එකක් මතක් වුණා ටික හිතේ තැන්දී. ඈ නැත්තම් තරහකාරී මතක් වුණා දෙකට බලන්න ඕනේ මම මෙහෙම කරා කියලා ඉතින් දැන්. ඒක හරියන්නේ නැහැ. දැන් කොහෙද ඒතර 100 තියන්නේ? උස්ම. උස්ම. ඇයි? උස්ම? දැනීමක් විතරයි පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ? උස්ම. මොනවද දැනෙන්නේ ඒකට? දැනීමක් නැත්තම් දැනීමක් නැත්තම් තීය නැති වෙනවා. දැන් ඔරිට තේරුම් කරගන්න. දැනෙනවා නම් තමයි නීවරණ මතුවෙන්නේ. දැනෙන්නේ නැත්තම් තමන්ට තීය නැති වෙනවා. එහෙනම් දැනෙන වෙලාවක තමයි මේක කරන්නත් ඕනේ. පිළිවෙල ආයාසයෙන් මතක් කරන උස්ම ගැන ඒක නිතරම වෙන දේ නිසා පහසු කමක් ඇති වෙනවද ඒ කියන්නේ අරමුණු ඇති වෙන්නේ නැහැ. අරමුණු ඇති වෙන්නේ නැහැ. උස්ම කියන්නේ අරමුණක් තමයි. දැන් මං කියන්නේ සිහිය පවත්න්නේ අරමුණක් තුළ පමණමයි. සතුට දුක වගේ දේවල් ඇති වෙන්නේ නැහැ නියුස්ම දිහා බලන්නේ ඉන්නකොට. එහෙම දිහා බලාගෙන ඉන්න ගමන් කිවි. ඒක කිව්වේ හුස්ම තුළ නීවරණ හටගන්නේ. නැත්නම් හුස්ම දිහා බලන ඉඳ කඩක් තියෙනවා. නීවරණ හටගන්නේ හුස්ම විතරක් නෙවෙයි තවත් අරමුණු ගොඩක් තියෙනවා. බුදු ගුණ ගැන හිතන්න පුළුවන්, ධර්මය ගැන හිතන්න පුළුවන්, සංඝය ගැන හිතන්න පුළුවන්. ඔය ඕන එකක් හිතුවාගේ නීවර මතුවේ නැත්තම්. හැබැයි බුදු පිළිමය අධ්‍යය බලන්නත් අඩායක ශෝක එකල් අතන ගන්නටත් එහෙම ගත්ත ඉබගෙන හිතුවොත් එන්නේ එහෙනම් ඒක තමයි තමන් දක්ෂ වෙන්න ඕනේ මේ නීවරණ තිය අරමුණ තෝරා ගන්න. එහෙනම් බුදුහාමුදුරුවෝ දක්වන්නේ පහසුවෙන් ඕනම කෙනෙකුට මේ හුස්ම කියන එකට කොහොමත්ම නීවරණ මතුවේන්නේ නැති නිසා ඒක පහසුවෙන් පවතින අරමුණක් නිසා හුස්ම තුල සිහිය පවත්වා ගැනීම තමන් කරන්න පුරුදු වෙන්න. එතකොට ඔය නීවරණ නැතිව සිහිය පවත්වා ගන්න පුරුද්දක් වෙනවා. දැන් වෙලා තියෙන්නේ එහෙම පුරුද්දක් නැහැ. එහෙම තමන් ඉඳලා නැහැ. නීවරණ නැති අරමුණක් තුල කාලය ගත කරලා නැහැ. වෙලා තියෙන නීවරණත් එක්කම ජීවත් වෙලා වෙලා වෙලා වෙලා දැන් නීවරණ නැතිව ඉන්න බැරි වෙලා තියෙනවා. ඒවා නැත්තම් ඉන්න බෑ වගේ දැන්. නේ? ආන්නේ වෙලා තියෙනවා. එහෙනම් දැන් පුරුදු කරන්න ඕනි ඔය හුස්ම කියන එක තුල සිහිය පාත්තා. ඒක හුස්ම කියන්නේ රූපයද? නෑ. සද්දයද? නෑ. ගඳක්ද? නෑ. රසක්ද? නෑ. ස්පර්ශයද? ඉදිරියද? නෑ. නේද මොකක්ද? දැනෙන්නේ මොන? දැනෙන්නේ අරමුණු විතරයි. දැනෙන්නේ අරමුණු යා ධ්‍යානයක් විතරයි. රූපය දාද්ද ගන්ධ රස ඉස්පාද විදුලියෙන් දැනෙන්න දෙයක් නැහැ මේ ලෝකේ. එහෙනම් ඒක තේරුම් ගත්තේ නැත්නම් ඉතින් මොකක් කරන්නේ නැත්නම් මොකක් කරන්නේ උඩ බලන්න ඉඳ ආගෙන. ඒක අරමුණු කරා සම්බන්ධ වෙන්නේ නැහැ. අරමුණු හුස්ම අරමුණු කරන්න කියලා කිව්වම අරමුණු කරන්නේ මොකක්ද? ඒක කියන්නේ දැන් අර මම හිතනවා ඒකෙන් වෙහෙසෙන්න ඕනේ නැහැ නේද? ඒක වෙන්න ඕනේ කතාව නෙවෙයි නහන් දැන් අරමුණක් වෙන්න ඕනේ ඒක. අරමුණක් නැත්තම් සිහිය පවතින්නේ නැහැ. ඒක අරමුණක් මම කියේ දැන් ඇහැට පේන රූපය ගැන එහෙම හිතුවොත් ඒක ගොඩක් විසිරීලා යන්න පුළුවන්. දැන් හැවි හුස්ම ගැන හැවිද? හුස්ම කියන්නේ ඇහැට පේන එකක්ද? කයින් ඇහෙනවද ඒක? එහෙනම් ගඳක්ද ඒක? රහයිද ඒක? එහෙනම් ස්පර්ශයක්ද ඒක? එහෙනම් මතක් වෙනවද ඒක? කායට දැනෙනවද? නැත්තම් මොකද දැනෙන්නේ කායට දැනෙනව හුස්ම. ඒක නැහැලු ඔක්කොම. ඔක්කොම යන්නේ හරියන්නේ හුස්ම කියන්නේ මොකක්ද? දැන් මට මම එන්නේ මට දැන් හිතුවේ කාන්තරේ මට ඒක අපහැරලා කියනවා දැන් කන දැන් අපි අනිත් ආයතන අරමුණු කරනවට වැඩිය උස්ම ගැන කියන්නේ එතන වෙන අර රූප ඒ දේවල් නැති වෙන්නේ නැති නිසා නේද වෙන්නේ නැති නේ ඒකත් රූපයක් තමයි ඒක පාතේ ගියා දෙන්න තමන්ට නීවරණ ඇති වෙන්නේ නැති ස්පර්ශයක් උ නැත්නම් මොකද අරමුණු කරන්නේ අරමුණු තියන්නේ හයයි මේ ලෝකේ ඊට ආරමුණු අරමුණු කරන්න දෙයක් නැහැ එක්ක රූපාරම්මණයක්, රද්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ටාරම්මණයක්, ධම්මාරම්මණයක්. ඒක ආරම්මණය. එහෙනම් අරමුණක් නැතුව තමයි නීවරණ නැති කරන්න බෑ. ඒ නීවරණ නැති අරමුණක් තුළ තමයි සිහිය පවත්න්නේ. එහෙනම් එහෙනම් හුස්ම කියන එක નિરાයාසයෙන් සිදු වෙන දෙයක්. හිතලා කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක හැබැයි Tamante ඒකෙදී දැනගන්න වෙනවා ඕම් ඔය සියුම් වූ ස්පර්ශ දැනීම. දැනෙන්නේ නැත්තම් මට කරන්න දෙයක් නෑ ඒක. දැනෙන්නේ නැත්නම් ඉතින් මේක පිය නැති වෙලා ගිය වෙලාවක් තමයි. හරිද? හුස්ම කියන්නේ බාහිර තියෙන මේ හුළඟ වාතය කයට ඇතුළු වෙනවා. ඇතුළු වෙනකොට Tamande හුළඟ ගෑවෙනවා කියලා සියුම් වූ ස්පර්ශයක් දැනෙන්න ඕන. ඒත් ආපහු කය ඇතුළට ගියු මේ වාතය මොකද වෙන්නේ? පිට වෙනවා. පිට වෙනකොට ආයෙත් Tamande හුළඟ යනකොට Tamande හුළඟ වැදෙනවා කියලා දැනෙන්නේ නැද්ද? දැනෙනවා. අනේක මොකද්ද? ස්පර්ශ දැනීමක්. එහෙනම් දැන් අපේ ඕම් ඔය අරමුණ මොකක්ද? ඔය ස්පර්ශ දැනීම ගැන ස්වභාවය. හැදෙලිද? එතකොට ඕම් ඔක තමයි අඳුරන්න ඕන තමන් නොනවත්තා දිගටම අඳුර ගන්න ඕන. හුස්ම කියන එක නොනවත්තා යනවා. තමන්ගේ වැඩේ වෙනුනේ ඒ හුස්මත් එක්ක තමන්ගේ සීය පවතින. වෙන කොහෙවත් යන්නේ නැතුව තියෙනවා. ඒක තමන්ට වැඩ කීපයක් කරන්න වෙනවා. ඔය සිහිය කියන එක පවත්වා ගන්න සිහියත් එක්ක එකට ක්‍රියාත්මක වෙන තව වැඩ දෙකක් තියෙනවා. ඒ වැඩ දෙකම තමන් කළ යුතුයි ඔය සිහිය එසේ පවත්වා ගන්න. ඒවට කියනවා චෛතසික ධර්ම කියලා. ඒවා සිතත් එක්ක එකතු වෙන සිතත් සිතක් ඇතිවීමට බලපාන කාරණා. ඒවා සමසිතක් එක්කම ගොඩ නැගෙනවා. සමහර ඒවාත් එක නැති වෙනවා. නමුත් ඒ දෙකම පැවැත්වුවේ නැත්නම් තමන් මේ නීවරණ යට වෙන්නේ නැහැ. විතක්කය සහ ਵਿਚාරය කියලා දෙකක් ගැන කියනවා. විතක්කය කියන්නේ ක්‍රියාවක්, ਵਿਚාරය කියන්නේ ක්‍රියාවක්. වැඩක්. හරිද? ඔය වැඩ දෙක නැතුව සිහිය රැඳෙන්නේ නෑ පිහිටන්නේ නෑ. හරි? හරියට තමන්ගේ කකුල් දෙක වගේ. කකුල් දෙක තියෙන්නේ තමන්ට යන්න, ඇවිදින්න, ගමන් කරන්න. අර කකුල් දෙකම එක තැන පිහිටවා ගත්තොත් ගමන් කරන්න පුළුවන්ද? බෑ. ආන් ඒ වගේ තමයි විතක්කේ ਵਿਚාරය. විතක්කේ ਵਿਚාරයේ අනුව තමයි සිහිය යන්නේ. එහෙනම් විතක්ක ਵਿਚාරයේ එක අරමුණක තිබ්බොත් සිහිය පවත් යන්න බෑ. තේරුණා? හ්ම්. එතකොට මොකද්ද විතක්කය කියන්නේ? මොකද්ද ਵਿਚාරය කියන්නේ? Tamanට කරන්න දෙන වැඩ දෙක. හ්ම්. මොකද්ද විතක්කය කරනවා කියන්නේ? නවදේක Tamanට කරන්න වෙනවා දැන් ඈ. එහෙනම් Taman දැන් දැනගන්න වෙනවා හරියටම කළ යුතු. නැත්තම් වැඩේ බාරදීනවා. හ්ම්. අනාද බලන්න විතක්ක ਵਿਚාර කරන්නේ ගම හරි පිට බලන්න හරියන්නේ විතක්ක ਵਿਚාර කරන්නේ ගම. කල්පනා කරේ? හොඳ. ආසල ප්‍රාසාද ඉබේ වෙනවා. ඒක ගැන සිහිය. සිහිය පවත්වා ගන්න නම් විතක් ਵਿਚාර කරන්න ඕනේ කියලා මේ කියන්නේ. ආශ්වාසයක් කියනවා. සිහියෙන් තමයි ඉන්නේ නැත්නම් ආයෙම බලන්න. නැවත අරමුණ කරගෙන එනවා. නැවත අරමුණ කරගෙන එනවා දැන්. අරමුණෙන් එහාට ඒක ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් කියලා අඳුර ගන්නවා. ආස්වාදය අත් ප්‍රාස්වාදය දෙකලා අඳුර ගන්නවා. අඳුර ගන්නවා තමයි විතක්ක කියන්නේ. හුස්ම ඇතුල් වෙනවා නම් ඇතුල් වෙනවා කියලා අඳුරගෙන. එක විතක්කයක්. පිට වෙනවා නම් පිට වෙනවා කියලා අඳුර ගන්නවා ඒකත් විතක්කය. අඳුරනවා කියන වැඩේට. හරිද? දැනෙනවා තේරෙනවා කියලා එකක් තියෙනවනේ. ප්‍රශ්න ඇතුළට යනවා කියලා තේරෙනවා. එහෙම නැත්නම් අඳුර ගන්නවා. තමන්ට දැනෙනවා ආ මේ ස්වභාවය තමයි විතක්කේ කියලා. ඒක මොකක්ද විචාරය? ඒ කියන්නේ ඒකේ තියෙන අනිත්‍යභාවය කියන්නේ නැති වෙන ඒකේ මුස්ම ගැනීම වෙලේ ඇති වෙනව නැති වෙනව ඒ වෙලෙම අටගෙන ඒ වෙලෙම නැති වෙනව. හරිද? ඒක විචාරය. ඒ අවබෝධය. මොන අවබෝධය? හුස්මේ ආශ්වාස ප්‍රශ්වාස වාතයේ. හරිද? වාතය ඇදී මොකද? වාතය ඇතුළේ නැති වෙනවද? මේ දිග උස්වත්ද කෙටි උස්වත්ද එක මේ උස්වත්ද කියලා හඳුනගෙන Taman තීරණය කරන දැන් මට ඉතින් හුස්මත් එක්ක යනනේ ඒ වෙලාව එතන නිකන් ඒ අවබෝධයෙන් ඉන්නේ. ඒක මොනවා කියන හුස්මක් කියන්නේ? මොනවත් නැති මොකද කරන්නේ? සමාජාට දිග හුස්මක් දැනෙනවා සමාජාට කෙටි හුස්මක් දැනෙනවා. දැන් ਵਿਚාරය කියන්නේ මොකටද කියලා මං අහනවා. මොකක් කරනවා? ඒකේ ස්වභාවය හඳුනා ගන්න. ඉන්වෙස්ටිගේට් කරන්න කියන්නේ. ඔව්. ඒ පිළිබඳව පරිේශනයක් කරනවා. ඒ පිළිබඳව විදසා බලනවා තමයි ਵਿਚාරය කියන්නේ. කොහොමද මේ විතර බලන්නේ? සඳම හුස්ම ඇතුළේ වෙනවා කියලා දැනෙනවා. අහුන් එතකොට විතක්කේ හරි. දැන් ඒ පිළිබඳව තියෙන ਵਿਚාරය මොකක්ද? කිටියට කිටියට නැවතිලාද හුස්ම කොරෝනා පිළිබඳ කියලා. කිසිම දැනෙනවද නැද්ද? නොදැනී යනවාද? දැනෙන ස්වභාවය පිළිබඳව විමසා බැලීම කියලා තමයි කියන්නේ. ඒ විමසා බලන්නේ කොහොමද කියලා මම අහන්නේ. තමන්ට හුස්ම ඇතුළු වෙනවා කියන එක දැනෙනවා. හරි. ඒ දැනීම තමයි විතක්කේ අඳුරා ගැනීම. හතර විතක්කේ තේරෙනවා. ඒ අරමුණටම ਵਿਚාරයේ පැවැත්තියේ යුතුයි එහෙම නැත්නම් සිහිය තැන් දෙකක පවත්වෙනවා පිට වෙන්න කලින් ඇතුළේ චෙක් කරන ਵਿਚාරය කරන්න ඕනේ ඒ වගේම කොහොමද තැන් ගොඩක් ගැන පවත්වන්න බෑ ඕක හරියට කියනවා කොයි වගේ කරන්න කියලාද මුරකාරයෙක් ගේට්වේ සිට මුර කරනවා වගේ කරන්න කියලා ගේට්වේ ඉන්නේ මුරකාරයා කොහෙවත් යන්න බෑ. ඇතුළු වෙනවා නම් කෙනෙක් ඇතුළු වෙන බව දැනගෙන ඒ පිළිබඳ පරීක්ෂා කරනවා. පිට වෙනවා නම් කෙනෙක් පිට වෙන බව දැනගෙන එයාගෙන පරීක්ෂණයක් කරනවා. එච්චරයි. මුරකාරය ආරමී දුවන්නේ කිව්වොත් එහෙම පරීක්ෂණ කරන්න හම්බෙන්නේ නැහැ. මෙන්න තමන්ගේ සිහිය තියෙන්න ඕනේ නාසයේ හුස්ම තමන්ට කොහේ හරි දැනෙන්න තැන. ඒක නාසයේ වල තමන්ට තමන්ට කුලඟ මේ තොල්පටේ ඇදෙනවා දැනෙන්න පුළුවන් කෙනෙක්ට තමන්ට නහය කියලා වෙරේ දැනෙන්න පුළුවන් තමන් නහය ඇතුලෙන් හරි එක නාස්පුඩු කර දෙකේම තමන්ට කොහොමද දැනෙන්නේ? ඒක මම දන්නේ නැහැ තමන් දැනගන්න ඒක. හරිද? ඒ දැන ගැනීම තමයි විතක්කේ කියන්නේ. ඒක දැන් සිහිය නාදයේ තුල දිනනවා කියමු අපි. මොන්ට මට දැනෙනවා හුස්ම ඇතුළු වෙනවා ඇතුළු වෙනවා කියලා දැනෙනවා. ආන් මේ දැනෙනවා කියන එක තමයි විතක්කේ කියලා කිව්වේ. ඒක තමයි ඒක දැනේ. දැනගන්න ඕනේ නැතම් විශේෂයෙන්. දැනගත්තට බෑ ඒ தത്വයේද තමන් විමසා බලනවා කියන කාර්යය විශේෂ වශයෙන් කරන්න වෙනවා. එතකොට ඒකට මොකද කරන්න කියලා තමයි මම අනුමසා බලනවා මොකද්ද කරන්නේ කියලා. එමත්ත ඒ පිළිබඳ මෙනෙහි කිරීමක්. ඒ පිළිබඳව තමන් විශේෂයෙන් හිතනවා කියන ක්‍රියාවලියක් කරන්න ඕන. ආනක තමයි ਵਿਚාරය කියලා කියන්නේ. දැන් මොන උස්ම ඇතුළේ වෙනවා තමන්ට ඔන්න පහ උස්ම ඇතුළේ වෙනවා ඇතුළේ වෙනවා කියලා දැවුන. ඕම විතක්කේ හරි. මොකද්ද ਵਿਚාරය? ආය ඇතුළේ පිට වෙන පටන් ගන්න පස්සේ පිට වෙන එක වෙනම එකක් තියෙනවා. ඈ දෙවිවතුමක් ගැන ගොඩක් වෙලා තියෙනවා හ්ම් එතකොට තේරෙනවා ඒක දිගට දිගට දැන් කොහොමද සමන් දිගද කොටද කියලා තියන්නේ ඒ කියන්නේ පිට වෙන්න ගොඩක් වෙලා යනවා හ්ම් එතකොට පිට වෙන්න ගොඩක් වෙලා යනවද වෙලා අඩු වෙනවද කියලා තීරණය කරන්න මම මොකද කරන්න කියලා අහන්න ටයිම් කරනවාද හිතෙන් ටයිම් කියලා නෑ කියනවා නැතුව කරනවා නැතුව කරනවා කරනවා කී සැරයක් එහෙම කියන්න පුළුවන්ද කියලා ආ මේව තමන් හිතන්න ඕන හැබැයි තමන්ට හිතන්න තීරණය ගන්න පුළුවන් වෙනවාද හුස්ම ඇතුළු වෙන්න පටන් ගන්න වෙලාවෙම එදෙන තමන් කොහොමද හුස්මක් පළවෙනි හුස්ම ගිහින් ඉවර වෙනකොට දිගද කොටද කියලා තීරණය කරන්නේ. ඒ ටිකක් වෙලා යනකම් ඒකට ਵਿਚාරය මොකක්ද? දැන් කවුරු හරි කෙනෙක් එනවා. එනකොට එයා උසක් කෙනෙක්ද කොට එක්කෙනෙක්ද කියලා තීරණය කරන්න කොහොමද? අතුල උනා. හ්ම් අතුල උනා. එනකොටම අතුල උනා කියන්නේ එක එකෙන්නේ. ඒ හුස්ම අතර ගැප් එකක් තියෙනවා. සමාන ප්‍රශ්නේ විතරයි. මොන ප්‍රකාරයකින් ඉන්නවා ගේට්ටුවේ මොන මනුස්සයෙක් එනවා. ඒ මනුස්සයා උස මනුස්සයේද කොට මනුස්සයේද? ඒක මොන කාර්යය බලන් ඉන්නෝ ලිස්මදියා. බෞද්ධ දේවාලය නෙමෙයි ඒක උත්ප ගන්න කතා කරන්නේ. කතා කරන්නේ ඒ ගුණතාවය නේ ඒ කෙනාගෙන අවධානය යොමු. හරි ඒ කෙනාගෙන අවධානය යොමු දැන් එක එක ආවා. දැන් මේක අවශ්‍යයකද කොට එකද කියලා මම අහන්නේ. ඒක තමන් කොහොමද තියෙන්නේ කරන්නේ? තමන් කලින් පුරුද්දක් බලපුවාම වෙන්නේ කොහොමද? මම මම වෙන්නේ. කොටද කොට කියන්නේ? ඈ? බලපුවාම වෙනවා. බලන බැලුවේ නැත්තම් පේන්නේ. ඉතින් බැලුවේ බලාගෙන තමයි නේද? එක මිනිහෙක් ආවා. දැන් ඒ මිනිහයා උස මිනිහෙද කොට මිනිහෙද කියලා මම අහන්නේ. මොළෙන් විශ්ලේෂණය. කොහොමද විශ්ලේෂණය කරන්නේ? කලින් පුරුද්ද ගන්නවා. මොන පුරුද්දක්ද? අපේ හිතේ තියෙන සාධන මිනිස්සු දැකපු නිසා. හරි. කලින් හරි. දැන් ඒ මනුස්සයාගේ ටිකට් උසකේ මේක කොටගෙන දාලා තීරණය කරන්න තමන්ට මොකද වෙන්නේ? බලන්න වෙනවනේ. මොනවා බලන්න වෙන්නේ? මනුස්සය දිහා ඇහෙන් බලන්න. මනුස්සය දිහා ඇහෙන් බලන්න තමයි ඉන්නේ. මුලම ආනාපාන සතිය කරනකොට උපදන්නේ ඒ වගේ දවස් දෙක ටික දවසක් කරනවා. සාපයන්නේ කියලා පොතේ කල්පයක් කරත් නැහැ. කල්පයක් කරත් බෑ. අප ගානක් ඉඳගෙන තමන්ට එහෙම කරන්න බෑ. හැබැයි ඒක මනසේ කාවම එකම අනුසය දැකලා තමන්ට උසද කොට දෙක තියෙන කන්න පුළුවන්. නෑ ඊළඟ උස්මත් තව මොනසෙක් එන්න ඕනේ කම් පෑන. ඒක තමයි බුදුන් වහන්සේලාගෙන් ඇහුවේ. කෙක් බලලා කියන්න පුළුවන් ඒක උසද කරන්නේ තව එකෙක් එන්න කම් පෑ කරන්නේ කොහොමද? නේද? කෙක් දිහා බලන්නේ ඒක උසද කරේ ඊළඟ කෙක් ආව කරනවා කොට එකක් හරි උසද එක තමයි කොහොමද තියෙන්නේ කරන්නේ. දැන් අනිත් හුස්මාව තමයි අඳුරගන්නේ කලින් හුස්ම එක කෙටි හුස්මක්. ආ එන කලින් හුස්ම එක යන ගමන් අනිත් හුස්ම යන ගමන් තමන් එතකොට ඒකට මොකද කරන්නේ කියලා මම ඇහුවේ. දෙකට කොටද කියලා තියෙන එක තමන් හුස්ම අඩු ගන්න දෙකක්වත් යනකම් තමන් ඉඳ වෙන්නේ. එතකන් ਵਿਚාරේ මොකද කියලා මම ඇහුවේ. එතකන් අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නවා කියන තමයි Tamanට කිව්වේ සිහිය කියලා කිව්වේ අවධානයෙන් ඉන්නවා. ඒක අඳුර ගන්නවා කියන තමයි විචක්කය කියලා කිව්වේ. මට විචාරයක් ඕන. නැත්තම් පවතින්නේ. හුස්ම හුස්ම ගන්නවා කියන එක. ඈ හුස්ම. අතල වෙනවා අතල වෙනවා කියලා අඳුර ගන්න එක තමයි විතක්කය. Tamanට අතල වෙනවා අතල වෙනවා අතල වෙනවා කියලා දැනෙන එක අඳුරන එක ඒක තේරෙන එකට තමයි විතක්කය කියන්නේ. හඳුනාගත්ත දේ පිළිබඳ විමසා බලන්න ඕනේ. ඒක මොකක්ද කියලා හෙවි. ඒ ළමන් ඒ විදිහට මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. ඒ තමයි විචාරය කියන්නේ. මොකයි බලන්නේ? මොකක්? ඒකද ඒකට කියන්නේ තමම මොකද්ද මේ ඇතුළ වෙනවා ඇතුළ වෙනවා කියලා කි වැඩ වැඩ නැහැ. ඇතුළ වෙනවා කියන එකට අපි අම්මුතිය කියනවා. මොකද්ද? ආස්වාස වුණා කියලා. තමන් නම් එක හිතන්න ඕනා. ඇතුළු වෙනවා ඇතුළු වෙනවා කියලා දැනෙනවා දැනෙන වෙලාවෙම ආස්වාසය සිදු වෙනවා කියන එක තමන් මෙනෙහි කරන්න දැනෙන එක නිකම්ම වෙනවා දැනීම කියන එක හුස්ම ඉබේම ඇතුළු වෙන්නේ අපිට හිතලා හුස්ම ගන්න දෙයක් නැහැනේ තමයි ඒකට හිතන්න ඕනේ මොන හුස්ම ඇතුළු වෙනවා ඇතුළු වෙනවා ආස්වාසය කියලා හිතන්න ඕනේ පිට වෙනවා පිට වෙනවා කියලා හිතන්න ඕනේ ප්‍රාස්වාසය. ආන්ගේ වාර කීපයක් යනකොට වොන් තමන්ට තේරෙයි ඇතුළ වෙනවා ඇතුළ වෙනවා කියලා දැනෙන කාලය පිට වෙනවා පිට වෙනවා කියලා දැනෙන කාලය Tamanට සාපේක්ෂව තේරෙන්න ගනී එතකොට. ඊට පස්සේ හිතා ගන්න දිගද කොටද නැත්නම් දිග කොට වරයි තමයි. හරිද? ඒින්ද පළවෙනි පියවර අතහැරලා දෙවෙනි පියවරට යන්න එහෙම බෑ. බුදුහාමුදුරලා යමක් කියලා දිනවනේ කියලා දින විදිහට අපි අඳුර ගන්න ගියොත් වැඩේ සිද්ධ වෙයි නැත්නම් හරියන්නේ නැහැ. හරිද? තමයි මුලින්ම කිව්වේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති. සියෙන් යුතු ආස්වාදේ ප්‍රාස්වාදේ දැනගෙන ඉන්න. ඊට පස්සේ දීගං වා අත්සන්තෝ දීගං වා රත්සන්තෝ. හරි දිගයි කොටයි වඩ පුළුවන්. ඔයා එකෙක් දැකලා. එන්නද කියන එක. එහෙනම් එතලා උත් මාදරගෙන ඉන්නේ ඇතුළ වෙනවා ඇතුළ වෙනවා ආස්වාසේ. පිට වෙනවා පිට වෙනවා ප්‍රාසාද ඇතුළ වෙනවා ඇතුළ වෙනවා ආස්වාද පිට වෙනවා පිට වෙනවා ප්‍රාසාද වගේම අඳුරමින් හිතමින් අඳුරමින් හිතමින් ඉන්නවා. ඉතින් ආස්වාදයට හිතක් ਵਿਚාර දෙනවා ප්‍රාසාදයට තියෙනවා. එහෙනම් යනකොට තමන්ට තේරෙන අවස්ථා ටිකක් තමයි කිව්වේ. ඒ දැනෙන කාලය වැඩි නම් ආස්වාසය දිගයි කියලා වෙලාවේ ਵਿਚාරණස් කරනවා. ඒක තමන් ආස්වාස කියලා හිතන්නේ තමන් හිතනවා දිගයි. ප්‍රාස්වාසය දිගයි. ආස්වාස දිගයි, ප්‍රාස්වාස දිගයි. තමන් දිග ස්වභාවයෙන් කාලය තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ කාලේ තමන්ට තේරෙයි දැන් ඔන්න කලින් දවනට වඩා ඇති වෙනවා දැනෙනවා දැනෙනවා දැනෙන කාලය අඩු වෙනවා. එතකොට ඔන්න ආස්වාසය කොටයි, ප්‍රාස්වාසය කොටයි. හරි. දැන් මම දන්නේ නැහැ තමන්ට කොටද දැනෙන්නේ දිගද දැනෙන්නේ. තමන් දැනගන්න එනවා. මම කියලා තම තමා තණ්ඩණියෙන් කරගන්න. ඒක ඉතින් අම්මට කරලා දෙන්න බෑ තාත්තට කරලා දෙන්න බෑ මොකද තමන්ගේ දියද කොට කියලා. අම්මා බලන්නේ තාත්තා බලන්නේ බුදුහාමර බලන්නේ තමන්ම කරගන්න. හරිද? ඒක පස්සේ බලන්න බෑ දැන් දැන් වෙලේ කරන්න. හරි? දැන් අද දවුණා කියලා අද දැනිච්ච විදිහට හෙට දැනෙන්නේ නැහැ. ඒතකොට හෙට ආයෙත් පටන් ගන්න ඕනේ එතන. එහෙනම් තමන් අද දවුණා මට ඒ දෙන දැනේ කියලා හිතාම භාවනා කරන පටන් ගත්තොත් ඒක හරියන්නේ නැහැ. ඔය වෙලාවතින් ලොකුම වැරද්දක් ඕක. දැන් කලින් මට මෙහෙම දවුණා මට එහෙම දැනේ කියලා තමන් ආහසේ මෙතන දැනිච්ච එක තමයි එතන දැනෙන්නේ නැත්නම් තමයි වෙන දිහාට දැනෙන්නේ. එහෙනම් තමන්න කවදාවත් කලින් කරපු විදියට ඔක දැනෙන්නේ නැහැ. තේරෙනවද? මෙන්න තමන්ට ඔන්නෝම දැනෙනවා මුලින්ම එතකොට ආස්වාසය ආස්වාසය කියලා එක හිතක් ਵਿਚාර කරනවා. ඊට පස්සේ ආස්වාසයේ දිග බව, ප්‍රස්වාසයේ දිග බව. ආස්වාසයේ කොට ආස්වාසයේ කොට. ඊළඟට තමන්ට මේ තත්වයට දැන් මුලින්ම දිග බවක් මුලින් ආස්වාස දැනෙනවා. ඊට පස්සේ තමන්ට වැඩි වෙලාවක් ඊළඟට කෙටි වෙනවා. ඊළඟට තවත් සියුම් වෙලා තමන්ට දැනෙන අවස්ථාවක් වෙනවා. ඒකද කියනවා සංසිඳීම. මොකද කියන්නේ? සංසිඳීම. සංසිඳීම කියන්නේ නැති වෙලා නැහැ. තියෙනවා ඈ. ආස්වාසය සංසිඳිලා ආස්වාසය සංසිඳිලා. දැන් එහෙමත් යනකොට Tamanට හුස්ම දැනීම නැති වෙලා යනවා. හුස්ම දැනෙන්නේ නැහැ. හරිද? හ්ම්. එතකොට බය වෙන්න එහෙම ඕනේ නැහැ. මෙල්ල ගියා කියලා එහෙම. දුක නැතිව මෙල්ල යන්නේ. හරි? හරිද? බුදුරෝ කියන්නේ වැරදි නේ නෑ දැන් එතකොට මොකද්ද අඳුරන්නේ? නම් වත්මතිය ඇතුළු වෙනවා ආස්වාද පිට වෙනවා ප්‍රාස්වාද. වැඩියෙන් යනවා නම් දිගයි. වැඩියෙන් පිට යනවා නම් දිගයි. එතකොට මොන ඇති නැති? ඒ හුස්ම දැන් ඒ පරිද්දන ගෙනවා යනවා කියන කීතර ඒක. යනවා එක දැන් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති වෙලා ආයෙත් වහන්සේ වැදෙන තැන. ඒ වැදෙන තැන තමයි අඳුරඳලා හිටියේ දැන් දැන් වැදෙන තැන දැනෙන්නේ නැහැ. ඒක මොකක්ද අඳුරන්නේ කියලා හැම වෙලාවෙම. දැන් ඇතුළ වෙනවද පිට වෙනවද කියලා දැනෙන්නේ නැති නේ. ඇතුළ වෙනවා පිට වෙනවා. මම දිගයි කොටයි එක සංසිඳුණා කියලා කිව්widetildeගෙන. ඉතින් මුලින්ම ආස්වාද ප්‍රාස්වාද ආස්වාද ප්‍රාස්වාද ආස්වාද බාද ආස්වාද දිගයි ආස්වාද දිගයි ආස්වාද දිගයි ආස්වාද කොටයි ප්‍රාස්වාද කොටයි එන තාස්වාද සංසිඳලා ඔන්න යනකොට යනකොට දැන් මම දැන් උස්ම දැනෙන්නේ නැහැ. හරි මොකක් කරන්නේ? මොකක්? මොකක්ද අඳුරන්නේ? අඳුරන ලක්කාට මේ ආලෝක වගේ එතකොට සාමාන්‍ය නැති වීම කියලා එතකොට දැනෙන්නේ නැති ගතිය හිතන වචනේ එතකොට නැති වුණා නැති වුණා කියලා හිතනවා. ඒක මේ එතන දැනෙන්නේ නැති ගතිය. හිතන්න මොකද කියලා මාත් අහන්නේ. අඳුරන්න වෙන දෙයක්. අඳුරා ගැනීම දැන් විතක්කේ ਵਿਚාරේ තියෙන්න ඕනේ. විතක්ක ਵਿਚාරේ නැති වුණොත් එහෙම දිය නැති වෙනවා. ඇති උනේත් නැහැ නැති උනේත් නැහැ වගේ නේ එතකොට කියනකොට දැන් ඉද හුස්මත් දැනෙන්නේ නැතුව යනවනේ. වෙනද යනවනේ. ඒකට පිටවීමක් දැනෙන්නේ නැහැ අතුල් වීමක් දැනෙන්නේ නැහැ. ඉතින් මොකද එතන අඳුරන්නේ? සංසිඳි. සංසිඳි. ඒ කියන්නේ ආ සංසිඳි. මොකද එතන මුකුත්ම ඇතිවීම දැනෙන්නේ මොකක්වත් නැහැ දැනෙන්නේ නැහැ කියලා දැනගන්නවා. එන මොකක්වත් දැනෙන්නේ. තමන් මෙච්චර වෙලා දැනුණා දැන් දැනෙන්නේ නැහැ කියලා දැනෙනවා. වෙන මොකද බහු පුතා ආලෝක දෙනවද අරවා පත් වෙනවද මේවා පත් වෙනවද කියලා අපි දන්නේ ලයිට් දානවා කවුද දන්නේ මොකක් ලයිට් එකනේ මොකක් පත් වෙනවද එහෙනම් ඔය අපේ මොකද ලිමිට නැහැ තමන්ට හුස්ම ලැබෙන්නේ නැති බව දැනගන්න එච්චරයි හරි ඕන එකක් දැනෙනවා දැනෙච්චයි ඒක දැනෙයි වර ගන්නෑ ඒක දැනෙන්න පුළුවන් තමන්ට හුස්ම දැනෙන්නේ නැති බව කියන එක විතරයි තමන්ගේ අරමුණ මතක තියාගන්න ඒකත් එක තව බොහෝ දේ තමන්ට දැනෙන්න ගන්නවා ඒක ගැන තමන් සැලකන්නේ නැහැ තමන්ගේ අවබෝධය හුස්ම දැනෙන්නේ නැති බව තමන්ට දැනෙයි ඒක දැනීමක් සීතල දැනෙනකොට සීතල කියලා දැනෙනවා සීතල නැතිකොට සීතල නැහැ කියලා දැනගන්නවා. ඒක දැනීමක්. දැන් මේක විශේෂ වැඩක් ඈ. ලේසි නෑ ඔක. හිත කියන තරම් කරන්න ගියහම Tamanට කාලයක් පුහුණු කරන්න වෙනවා. ඔය විදිහට උස්මද දැනෙන අවස්ථාව, ඒ නොදැනෙන අවස්ථාවට ආවොත් සිහිය එකඟතාවයටපත් වෙච්ච නීවරණ වලින් වෙන් වෙච්ච අවස්ථාවකදී විතරයි ඒක වෙන්නේ. තමන් මේ වෙලාවේ කලබල වුණොත් තමන්ට ඒ වෙලාවේ වෙන මොනවා හරි අරක මට අරගුණා දැන් ඕන් හරි හාමුදුරු කියෙකුණා අරක මේක වුණා කියලා හිතන්න ගියොත් ඒකත් නෙදී. එහෙනම් ඔය වෙලාවේ මොකක්වත් බෑ තමන්ට දැනෙන දේ අඳුරන එක විතරයි තමන්ගේ කාර්යය. ඒ තමයි මේ කියා දෙන්න මම එහෙම නැත්තම් ආ දැන් මට හුස්ම නැදන් දැනෙන්නේ නැති වෙයි දැනෙන්නේ නැති කියලා හිත හිතා ගන්න වෙන්නේත් නෑ ඔක. ඉබේට වෙන්නේ. ඒක ඉබේට වෙන්නේත් නෑ ඉබේට වෙන්නේ නෑ තමන් හුස්ම අඳුරලා හිටියොත් විතරයි වෙන්නේ ඒක. ඉබේ වෙන්නේත් නෑ. ස්වාමීන් වහන්සේ මම දැන් එහෙම එහෙම හුස්ම දිහා බලාගෙන ඉන්නකොට මට දැන් අපි සබ්ද ලොකු දැන් එකපාරට දැන් අපි කොහොම හිටියත් ලොකු සද්දයක් ඇහුණාද එතකොට මොකද්ද එතකොට මොකක්ද වෙන්නේ එතකොට තාම දිහේ පැහැදිලා නැහැ හැටේට එතකොට ආයෙ ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ දිහේ මෙතනදී පණන් ඇහෙන්නේ කොහමද කොහොමද ඇහෙන්නේ කකුල් දෙක මෙක තැන තියනවා වෙන කොහෙවත් යන්නේ කොහොමද ඒ කියන්නේ තාම දිහේ පවත්වන දය හරියට එතකොට මේ මේක වැහිලා ඒක අරහිලා කන්නේ මේ ශබ්දවලට ඒ කියන්නේ මම කියන්නේ කාය ශබ්දය ඇසීමට අරමුණු ඇහෙන්න නම් සිහිය එතෙන්ට යන්න ඕන. සිහිය ඇහි ගිහිල්ලා ඉන්න තමයි ඇහෙන්නේ. ඇහෙනවා කියන්නේ තමන්ගේ සිහිය තාම පවත්වන්න පුරුදු වෙලා නැහැ. දැන් අකුණක් ගහනවා වගේ ඇහුනොත් හොඳ රැස් දෙක ගාකට එහෙම මම කියන්නේ අර ඒ වගේ නෑ මට කල් කිව්වේ දැන් අපි ඉතින් හදලේ තාම නෑනේ මම තාම ඒකලත් මම දන්නවා <laughs> මම මේ අහන්නේ එහෙම වුණොත් එහෙම වුණත් එහෙම තායත් අරන් තියාගන්න ඕනේ එහෙම මම කියන්නේ ඒක වුණොත් කොහොමද එහෙම වෙනවා තමයි කොහොම අබය වෙන්න එපා එහෙම වෙනවා Tamanට මේ කියන ඒවා ඇහෙනවා රද්ද දැනෙනවා Tamanට මේ ස්පර්ශ දැනෙනවා. ඒ කියන්නේ තාම 100 Tamanට එකපාර කරන්න පුළුවන් නම් ආයෙ එකපාර ඉවර කරනවානේ. ස්වාමීන් වහන්සේ ඒකට කොහොමද ඒක හිතන්නේ? ඒකට ඉතින් ආයෙ මොකක්වත් ඒ ගැන හිතන්න බෑ. ආයෙ හුස්ම ගන්න අඳුර ගන්න. දැන් Tamanට ඒක දැනුණා කියන්නේ 100 ගියා කියලා Taman දන්නවනේ. ආයෙ හුස්මට ගන්න. ආයෙ ඒක කියහනවද රිදෙනවද මොකක් අකුරු ගැහුවද හෙන ගැහුවද මොකක් මොනවද මට ඒව හිතේ දාන්නේ නැතුව තමන් ආපහු උත්තර ගන්න තමන්ට තේරුම් ගන්න ඕනේ 100 ගියා ඊට එහා තමන් හිතන්නේ යන්නේ මොකක්ද වුනේ කවුද වැව්වේ දොර වැව්වද කාගේද ෆෝන් එක දුනේ මොකಾದ කැත්තේ මොකಾದ වැඩිනේ ඒව මොන එකක් වෙච්චා ඕන එකයි මැරලා ගියපුවා. දමන්න ගමන් නැහැ. ඉන්න එක නෙමෙයි තමයි නිවන් දකින්න තමයි දෙයක් කරන්නේ. දැන් මම ඒක තමයි සල්ලිමාව තාම නැහැ. මම මැරලා ගියා තමයි. බයින තුල්ලයි. අමෝනා නෑ පස්පෝර්ට් දෙන්න ගියා මට. අවලත් තියෙන. ඔක තිබිලා වැඩකුත් නෑ. ඔක වැඩක් කරගන්න. ඒක මැරලා ගියා තමයි. එහෙම බයින් නැතුව ඉන්න ගමන් ඕක කිව්වේ දැන්. අසුබයි කියලා ගියාදෝනේ එහෙම තමයි මුලින්. ඔක වටිනවා කියලා හිතුවත් නේ ඔකට ආසාවෙන්නේ. එහෙනම් වටින් නැති මාළයෙක් කියකින් ඕක වැඩක් කරගන්න. බුදුහාර කිව්වේ එච්චරයි. ඒක කොහොමවත් වටින්නේ නැහැ. වටිනා වැඩක් කරගන්න පාවිච්චි කරගන්න කියලා තමයි කියන්නේ. දැන් එහෙම හිත විසිරුණා තේ හිත විසිරුණා කියලා අවබෝධයෙන් නැවත ආයෙ හුස්මටම ඔව් ඒක විසිරුණා කියලා හිතේ තනියම තමයි තේරෙනවා තමන් ආයෙ මේක ආයත් යනවා ඕක එහෙම තමයි වෙන්නේ මුලදී. ආ එකපාරම ඔක් කරන්න පුළුවන් නම් තමන්ට ඔච්චර ගහන කාලේ යන්නේ නැහැ. ඒකට පුරුද්ද ඕනේ. ඒක තමයි සංසාරි පුරුද්ද කියන්නේ. බෝධිසත්වයන්ට පෙර ආත්ම භාව පුරුද්දත් එක ඕක දවස් 3-4කින් කරන්න පුළුවන් නම් ආයෙ පදිලා. ඒ පුළුවන් උනේ ඇයි? ඒතර වෘද්ධ තියෙනවා. වෘද්ධ තියෙනවා නම් එයාට එකපාරි මොක වෙනවා. හරි වෙන්නේ නැත්නම් තමයි වැඩි කාලයක් වෘද්ධ වෙන්න ඕනේ. ඒකදී අපිට කරන් දෙයක් නැහැ. ඒක මට කියන්න බෑ. ඔයාට මෙච්චර පුළුවන්ද මෙච්චර පුළුවන්ද මම දන්නේ නැහැ. වෘද්ධ තියෙනවා නම් වෙයි. හැබැයි ඒක තමන්ට වෙන්නේ නැත්නම් නෑ ඕන කෙනෙකුට වෙනවා හරියට කරොත්. එච්චරයි. හරියට කරන්නේ නැත්නම් කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි හ්ම්. අද ටෙලයි ග්‍රන්ථයේ රුස්ම නොතේරියන අවස්ථාවකවත් නොතේරෙන බව දැනගන්න ඒ අවස්ථාවේ සීය එකක වෙච්ච මූලිකම අවස්ථාව නිසා ඒක සමාධිය ධානය කියලා එහෙම නැත්නම් ඒක දක්වනවා ඒ අවස්ථාවේ පළවෙන ධාන තලය කියලා ඔය විදිහට නම් ගොඩක් එනවා. ඒකේ නම වැදගත් නෑ. Taman මේ වෙලාවේ වෙන මොකක් මෙනෙහි කරත් ප්‍රශ්නයක් නෑ. ඒ தත්ත්වය අඳුරගන්න. හරිද? එනවා කියන්නේ. ඒක Tamanට මං කියවනේ. ඔය ධාන தත්ත්වයටපත් වෙන්න ආලෝකයක් දැකලා කෙනෙක් කියන පහනක් දිහා බලාගෙන එහෙම නැත්නම් ඉර දිහා බලාගෙන එයාට වතුර දිහා බලාගෙන මේ පොළව දිහා බලන පොතෙන්ට එන්න පුළුවන්. එයාට වෙන්න ඕනේ ඒකෙන් මේ නීවරණ මතුවෙන්නේ නැති එක විතරයි. ඒ පිළිබඳව දිගටම දිගටම සිය පාත්තමින් ඉන්න. හැබැයි ආසාව තරහා කම්මැලිකම් දුවන ගති සැකේ කියන නීවරණ මතුවෙන්නේ නැති අරමුණක් වෙන්න ඕනේ. බුදු කෙනෙක් හිතුවත් ඔතෙන්ට එන්න පුළුවන්. හැබැයි එනකොට තමයි මොකද වෙන්නේ අර අරමුණ ඇතෑරෙනවා. මෙතෙක් අරගෙන දිවිච අරමුණ. හරිද? බුදු ගුණ කියන එක තමයි ඒ වෙලේට මෙනෙහි කරන්න තමයි බුදු ගුණේ අතෑරෙනවා. හරිද? ඒ විදිහට තමයි තමන්ට ඔය සමාධි தත්ත්වයට එන්නේ. ඒකට ඔබම තමන්ට පුස්ම පිළිබඳව පාවිච්චි කරන්න කියන්නේ ඇයි හුස්ම කියන එක තුළ නීවරණ නැති පහසු අරමුණක් නිසා. එහෙම කරගෙන යනකොට හුස්ම නොතේරී යාම වුණොත් ඒ වෙලාවේ ප්‍රථම ධානය කියන්නේ පළවෙනි ධානය කියලා ආන් එක මෙහෙ කරනවා ප්‍රථම ධානය පළවෙනි ධානය දැන් සමාධිය මොකක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හිතන්න ඕනේ මොකක් කරේ. හිතුවේ නැත්නම් ਵਿਚාරය නැති වුණොත් එහෙම සිහිය පුරුදු වෙච්ච ක්‍රියාකාරකමකට යනවා. මොකද්ද? බාහිරයෙන් අරමුණු ගැනීම නතර වෙනකොට නතර කරනකොට කරන්න අපි උත්සාහ කරනකොට සිහිය පුරුදු වෙච්ච ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ මොකද්ද? බාහිරෙන් අරමුණු ගැනීම නතර කරනකොට සිහිය පුරුදු වෙච්ච වැඩක් තමයි මතක නිදා ගන්නවා. හරිද? ඒ හින්දා භාවනා කරන අය රැවටෙනවා නිින්ද ගියාම භාවනා කරන්න. ඒක කෑගෙන යන්න හරියන්නේ නැහැ. ඔය තමයි වෙන්නේ. ඒක දිගට ඒක හොඳට බුදියා ඉඳලා නැගිටිනා භාවනා කරා. ඇයි? භාවනා කරලා තමන්ට රූප අඳුරා ගැනීමෙන් ඈත් වෙනවා. එතෙන් තමන් ඇහැට සිහිය යොමු කරන්නේ නැහැ. ඇහවව ගන්නවා. සද්ද ඇහුණාට ගණන් ගන්නෑ නේද? හරි? ඒකත් එක්ක ඉන්නවා ගැන හුස්ම තුළ තියෙන බෑනේ දෙයියෝ. එතන සද්ද ආතාරිය. ගඳ ගැන හොයන්නේ නැහැ. රස බලන්නේ නැහැ. කය දැනෙන ස්පර්ශ ගැන තමන් දඟලන්නේ කරන්නේ නැතුව ඉඳ වෙනවා. කයට දැනෙනකොට තමන් පහන් දඟලන්නේ කිව්වොත් ඒක වෙන්නේ නැහැ. එන්න ඔය දැනුණත් ඕන දෙයක් වෙච්චා කියලා කකුල් කැඩලා ගියා කියලා හරි කමන්න තමන් ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන්කම දක්වා ඉන්න ඕනේ. අර වෙන දේවල් මතක් කරන්න යන්නෙත් නෑ. එතකොට සිහිය පුරුදු වෙලා තියෙනවා මේ අරමුණු අඩු වෙනකොට නිදා ගන්නවා කියන වැඩේ කරන්න. එන්න මතක තියාගන්න ඔබට අඳුරගත්තේ නැත්නම් තමන් ඔය හුස්ම වෙන දේ අනිවාර්යයෙන් නිින්ද යනවා. නිින්ද ගියා ඒ කවදාවත් පිළිගන්නේ නෑ නිින්ද ගියා කියලා එයා හිතාගන්නේ. හරිද? ඒ හින්දා මම කල්පනාවෙන් කරගන්න මට කරන්න දෙයක් එහෙම නෑ ඒක. හරිද? ඒ නින්ද යනවාම අනිවාර්යයෙන් ඒක එක හැටි ඔබ ඒක හින්දා අර වැටෙනවා කට්ටිය. එනනම් එහෙම නොවෙන්න හැම වෙලේම තමන් පළවෙනි ධානයේ කියලා මෙනෙහි කිරීම කරන්න. එහෙම නැත්නම් ආස්වාසය නැත්නම් ප්‍රාස්වාසය නැත්නම් දිගයි කොටයි ඒක මෙනෙහි කරන්න. මෙනෙහි කරේ නැහැ කියන්නෙම නිඳ ගිහිල්ලා. හරිද? එහෙම කරමින් යන්න ඊට පස්සේ තමයි දෙනින් යහකට කරන්න ඉන්නේ කියන්නේ. ඒකට පළවෙනි ධ්‍යානයක් නැත්තා මොකද කියන්නේ? හුස්ම නොතේරෙන බව අඳුරනවා පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ කියලා එක මෙනෙහි කරන්න ඕනේ. හරිද? හැබැයි අරක දැනගෙන කරන්නේ නිකන් නිකන් පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ කියලා ඔබෙන්නේ නැහැ. ඉතින් දැන් කාටද මතර මතර ඉන්න බැරි එහෙනම්. එහෙම වෙන්නේ නැහැ. හරි? ඒක අර ක්‍රියා ටික මුල මුල හුස්ම අඳුරන ක්‍රියාකාරකම හරියට කරොත් විතරයි වෙන්නේ. මේ යන්නේ කිසිම දෙයක් නොදැනී යාම ගැන නොදැනී යාම වුණාම ඒක බලාගන්න. ඒක බලාගෙන ඉන්න ඉතින්. දැන් යන එක බලාගෙන ඉතල තමයි තව තව ඒවා දැනේ දැනිච්ච ඒවා මොනවද කියලා ඒ වෙලාවට බලාගන්න එකයි තියෙන්නේ. හරිද? හ්ම්. බලන් හිටිය මෙච්චර වෙනවා. ඉතින් සිහිය එතනම තියෙන්න ඕනද? දැන් මේක බල බල බල බල බල බල බල බල බල බල කියලා දැන් ඉන්නේ. නැති බවත් එතනින්ම තමයි දැනෙන්නේ. හිතන්නේ කොහෙද? එතනම සිහිය තියෙන්න ඕන. ඒ තමයි එක ගුණා කියලා කියන්නේ. හරිද? ඒතර මං දැන් පොදුවේ උදව්වක් කරනවා. නමුත් ඒක තමන්ට බාධාවක් වෙන්න පුළුවන් ඒ වුණාට ප්‍රශ්නයක් නෑ තමන්ට උදව් කරන්නේ ආන් අර හේතුව හින්දා මොකද්ද තමන්ට මෙහෙන් සංඥාවක් දුන්නේ නැත්නම් තමන් ඔය කෙරෙන ක්‍රියාවලිය තමන්ට මතක නැති වෙලා තමන් නිකම්ම නිින්දට යනවා හරිද එතන තනියෙන් කරනකොට ඔය ප්‍රශ්නේ නෑ තමන් තමන්ට තනියෙන් කරනකොට එහෙම උදව් කරන්න කවුරුත් නැහැ එහෙනම් උදව් කරන්නේ තමන්ට පොදුවේ ඒ මූලික ඒ අවබෝධය ඇති කර ගැනීමට මට ඔක තමන්ට හුස්ම දිග කරනවා කොට කරනවා මොකක් මට කරන්න බෑ. දැනෙන තත්ත්වය තමයි හදවන මම පොඩියේ මෙන්න මෙහෙම ස්වභාවයක් කියලා කෙනෙක් විතරයි කියන්නේ. තේරුණා? ඊට එතෙන් දැන් ඕක තමයි මතක තියාගන්න ඕනි. මොන හේතුවක් නිසාවත් කය වලවන්න බෑ. කය හෙලෙව්වත් තමන්ට ඒකාන්තයෙන්ම සිහිය නැවත හුස්මර ගන්නකොට බොහෝසේ හුස්ම විසිරීලා සිහිය විසිරීලා යනවා. මොකද තමන්ගේ හුස්ම කය දැනෙනවා කියන්න ඕනේ. කය දැනෙනකොට ඒ දැනෙනවා කියන තැනට සීය ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒත් කයට අනුව තමන් කකුල හොලවනවා නම් නැත්නම් අත උස්සනවා නම් ඒ කරනවා කියන්නේ තමන්ගේ සීය ආයත් එතනට යන්න ඕනේ. ආය ඒක කරලා එනකොට ආය හුස්ම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ හින්දා තමන්ට දැන් වීර්යය තියෙන්න ඕනේ මොනවා රිදෙනවා කහනවා දැවුණා තමන් කය හොල්ලන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක තමන්ගේ වැඩක් ඈ මට කරන්න දෙයක් නෑ. තමන්ට විතරයි කියන්න විතරයි පුළුවන්. තමන්ට මොනවත් රූප පේන්නේ නැහැ ඇස් වහගෙන හිටියාම හරි. නැත්නම් ඇස් ඇරියොත් අපිට රූප පේන්න ගන්නවා. හරිද? බාහිර ශබ්ද අනිත් දේවල් ඇහුණාට කිසිවක් ඒ ගැන සැලකන්නේ නැහැ. තමන් ඒ ඕන සද්දයක් තිබිච්ච ආයේ තමන් වැඩි කරගෙන යන එකයි බිය. හරි? වෙනත් දේ මතක් වෙනවා. ඒකට මේ මතකයත් එක්ක තමන් ඒ ගැන හිත හිතා හිත හිතා යන්නේ නැතුව අප උඩට ගන්නවා. ඒක එකපාරේ දින උඩට දාලා තමන් එකපාර කරන්න බෑ. විශේෂයෙන් ඊට ප්‍රශ්නයක් නැහැ. දැන් පොරුවෙන් යන්නේ. හරි? ඒකට එහෙනම් අපි ඔක කරලම බලන්න ඕනේ. තමන් කරන කල යුතු දේ කිව්වා, නොකල යුතු දේවල් දෙනවා. නොකල යුතු දේ නොකර කල යුතු දේ කිරීමෙන් සමාන ප්‍රතිඵල ඉක්මනින් ලැබේ. හරි? රදගත් නිතක්කය ਵਿਚාරය පැවැත්වීම ඒක හරියට පවත්වන්න ඕනි වැඩි සුද්ධ වෙන්න නම්. හරි? හ්ම්. එතන ඉරියව් පවත්වා ගැනීම වැදගත් ඔබෙදී තමන්ගේ කය ඍජුව තියෙන්න ඕන ඔය අවස්ථාවේ භාවනාවට. කුටුවේ වාඩි වුණාද, ලිම් වාඩි වුණාද කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඒ කොහොම හරි කමන්නේ. කය තමන්ගේ ඍජු බව, උදුම් කායම් පනිදායදී වේවා. කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා. මොකට හේතු වෙන්නේ නැතුව. හේතු වෙච්චාම නිින්ද යනවාමයි. නැත්ද මේ හේතු වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියෙන වාඩි. අත් දෙක ඔඩක්කේ තියාගන්න පහසුවෙන් Tamanට කන් අත උඩින් දකුණ තියාගන්න පහසු නම් එහෙම තියාගන්න නැත්නම් කකුලේ පොඩි තියාගන්න කියලා පස්සෙන් මේ කොහොම තියාගත්තත් හැබැයි කොල්ලන්ට බෑ භාවනාව අතර වාරේ. බෙල්ල පාත් කරන්නත් බෑ වැඩි අවස්ථලා තමන් ඇදගෙන ඇදෙන්න තියාගන්නත් බෑ. හරි කකුල් දෙක කුටි වාඩිලා ඉන්න නිසා කමම්පක් පහසුවෙන් යටිපතුල් දෙකම බිම ගෑවෙන්න තියාගන්න. කකුල් දෙක පටලගෙන කුටු ඇතුළට දාගෙන ඉස්සරහට දික් කරගෙන ඉන්න බෑ. පහසුවෙන් තමන්ගේ කකුල දෙකම සමබරව බිම ගෑවෙන්න තියාගන්න. හරිද? දැන් ඔය ඉරියව් වෙනස් වෙන්න බෑ භාවනා ඉවරනකම්. භාවනා ඉවරනකොට ඉරියව් වෙනස් වෙලා නම් ඒ කියන්නේ තමන් භාවනා කරලා නැහැ කියලා තමන්ම හිතා ගන්න. හරිද? ඔය තියෙන ඉරියව් වෙනස් වෙලා කියන්නේ කවුරුත් ඇවිල්ලා වෙනස් කරේ නැහැ. එක්ක නිින්ද ගිහලා නැත්නම් තමන් දඟලනවා. ওই අවස්ථා දෙකේම භාවනාව සාර්ථක නැහැ. හරි? තමන් දැන් 100 වැඩේ පටන් ගන්න 100 කරගෙන මම උදව් කරනවා. මම කියන එක කරනවා නෙමෙයි තමන්ට දැනෙන එක අනුව තමන් මෙනෙහි කරන එකයි කරන්න ඕනේ. මම ආස්වාසය කිව්වට තමන්ට හුස්ම පිට වෙනවා නම් තමන් මොකක්ද හිතන්න ඕනේ? තමන් ප්‍රාසාදය කියලා හිතන්න. මම දන්නේ නැහැ මම පොදුවේ තමන් මේ කල යුත්තක් ගැන අවධානය ලක් කරනවා විතරයි. පැහැදිලි? හ්ම්. එතකොට තව විශේෂ වැඩක් තමන් දැන් මෙතෙන්දී කියනවා භාවනාවටි. දැන් මෙතෙන්දී අපි කරන්නේ නීවරණ ටික తాවකාලිකව මර්ධනය කරනවා. හරිද? මොකද ඒක කරන්නේ අපිට මේ බුදුහාමරෝ කිව්ව ඇත්ත තේරුම් කරගැනීමේ ශක්තිය නැහැ නීවරණ දෙනකොට. හරිද? ඒතර එහෙම නීවරණ නැති කරගන්න තාක්කල් අපිට නිවන් දකින්න බෑ. හරි? නිවන් දකින්න නම් බුදුහාමරෝ පෙන්වපු මාර්ගය යායුතුමයි. ඕකෙදි බලවත් ප්‍රශ්නයක් තියෙනවා. අපි එතකොට මේ සෝවාන් ආදී මාර්ගඵල ලබනද මේ භාවනාව කරනකොට යම්කිසි ආකාරයක පෙර සංසාරේ බුදුවරයෙක්ට පසේ බුදුවරයෙක්ට රහතන් වහන්සේ කෙනෙකුට අලෝවාන් සකදාගාමී අනාගාමී වූ ආර්ය පුද්ගලයෙකුට මොනෑම හෝ ආකාරයක තමන් අපවාදයක් අකුසලයක් එහෙම සිද්ධ කරලා තියෙනවා නම් තමන්ට ඔය මහවිතාව තුළ සමාධිය ගොඩනගන්න බැහැ. ගොඩනැගෙන්නේ නැහැ. හරිද? ඒක කර්ම විපාකයක්. එතකොට එහෙම ඒවා කොච්චර තියෙනවද කියලා අපි දන්නේ නැති නිසා ඒකෙන් ගැලවෙන්නත් ක්‍රමයක් බුදුහාම කියනවා මේ මොහොතේ පටන් තමන්ගේ සීලය අදිෂ්ඨාන කරගෙන තමන් මේ සංසාරයේ ඉච්ච සියලු අකුසලයන් එසේ හිතලා හෝ නොහිතලා හෝ සිදුවෙච්ච අකුසලයන්ගෙන් නිදහස් ලැබෙන්න ඕනේ කියලා අදිෂ්ඨානය කරගෙන ඔබ කරන්න. එතකොට ඔය ගමන යන්න පුළුවන්. හරිද? මේක තමන් හැම වෙලේම භාවනා කරනකොට ඒක හිතන්න එනවා. මොකද අපි මේ භාවනා කරන්නේ ඉර්ධිව ලබන්න, උඩින් යන්න, අපිට ධානය වඩ아가ගෙන අපිට වෙන කොහෙවත් ඔය මොන හරි අනුන්ගේ හිත දකින්න ඒව කරන්න එහෙම නෙවෙයි. අපිට අවශ්‍යතාවය මොකද්ද? සත්‍ය අවබෝධ කරගෙන මාර්ගඵල ලබන්න. හරි? ඊට එහා මොන හරි බලාපොරොත්තු තිබ්බොත් ආයත් ඒක පිනක් විතරයි. ඔය පින් කර කර ඉන්න අවස්ථාවක් අපිට එහෙම නෑ. හරි ඒක හරියට තේරලා දෙන්න උදේ ඉඳලා කියලා දුන්න කර්ම වලින්. දැන් එනවා ආන්නේ අවබෝධයෙන් අපි ඔය ක්‍රියාකාරකම් කරලා ඇති වෙන தත්ත්වයන් බලමු තමන්ට ඇති වෙන ප්‍රායෝගික ගැටලු මොනවද කියලා ඊට පස්සේ ඒවා විස්තර කරලා තමන් තනියෙන් ෆෝන් වෙන්න වෙනවා. දැන් යන මොහොම වාඩි වෙලා මුලින්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ සසරේ ඇති වෙච්ච යටි වලින් නිදහස ලැබේවා කියලා අත් දෙක නල්ලේ තියලා වැඳ ගන්න වැඳගෙන මේ මේ විදිහට තමන් හිතන්න. අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා මේ මොහොත දක්වා සිතින් කයින් වචනයෙන් සිතින් කයින් වචනයෙන් දේරුවන් කෙරෙහි සිදු දේරුවන් කෙරෙහි සිදු සියලු වැරදි අකුසල සියලු වැරදි අකුසල අපවාදයන්ගෙන් අපවාදයන්ගෙන් නිදහස ලැබේවා නිදහස ලැබේවා සෝවාන් සකදාගාමි අනාගාමි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වශයෙන් අරිහත් වශයෙන් මගඵල ලැබීම නිසා මගඵල ලැබීම නිසා විදර්ශනා ශක්තිය උපදවා ගන්නට විදර්ශනා ශක්තිය උපදවා ගන්නට සමාධිය වැඩිවා සමාධිය වැඩිවා දැන් මේ ඉඩක් දෙක නැවත තියාගන්න ඩොක්ලියේ පාසුවේ දැන් කය සලවන්ට බෑ මොන හේතුවක් නිසාවක් ඇඟිල්ලක්වත් සලවන්ට එපා මොනවා මතක් වුණත් ඒ අනුව සිතන්ට එපා බාහිර සද්ද කිසිවක් ගණන් ගන්න එපා තම සිත යොමු කරගන්නට නාසය කෙළවරට වරක් හොඳින් හුස්මක් අරගෙන හුස්ම පිට වෙන්නයි ඉතල හුස්මක් හොඳට අරගෙන පිට වෙන්න අරිනවා දැන් හුස්ම දැනෙන තැන අඳුර ගන්න ඇය දැන් අඳුරණ්ඩයි එහෙම කරන්නේ දැන් තමන් ආයෙ හිතලා හුස්ම ගන්නෙ නෑ ආයෙ හිතලා පිට කරන්නේ නෑ දැන් උදේට නාසය තුළට යොමු වෙලා ඉන්නවා හුස්ම තමන්ට ඇතුළේ වෙන බව දැනෙනවා දැනෙනවා ආස්වාසය කියලා මෙනෙහි කරනවා පිට වෙන බව දැනෙනවා දැනෙනවා ප්‍රාස්වාසය කියලා මෙනෙහි කරනවා ටිකටම සෑම ආස්වාසයක්ම සෑම ප්‍රාස්වාසයක්ම තමයි හඳුනමින් මෙනෙහි කරන්න. කය හොල්ලන්නේ නැහැ, බාහිර ශබ්ද ගැන හිතන්නේ නැහැ. ස්මඳුරන්ට මෙනෙහි කරන්න. නැත්තම් නිින්ද යනවා, තමන් උදාබෝධයෙන් හිට. හුස්ම දැනෙනවා, දැනෙනවා ආස්වාස. පිට වෙනවා දැනෙනවා, දැනෙනවා ප්‍රාස්වාස. දැනෙනවා, දැනෙනවා ආස්වාස. ප්‍රාස්වාස. आश्वास आश्वास අඳුරන්ට රමින් සිතක් විතක්කය විචාරය පවත්වන්න. හුස්ම ඉහළ පහළ යන ස්වභාවය දැනෙනවා. දැන් ඔය හුස්ම ඇතුළු වෙන බවක් දැනෙනකොටම ආස්වාස බව සේකරන දැනෙනවා දැනෙනවා. දෙකයි කියලා අඳුරන්ට දිග වේලාවක් ඇතුළු වෙන බවක් වැටහෙනවා. හුස්ම පිට වෙනකොටම ප්‍රාස්වාස කියලා සේකරන පිට වෙන බව දැනෙනවා දැනෙනවා. දෙකයි කියලා සේකරන ආස්වාසය දැනෙනවා දැනෙනවා. දිගයි ප්‍රාස්වාසය දැනෙන දැනෙනවා දිගයි. ආස්වාස දිගයි ආස්වාස දිගයි දිගයි tikai tikai යන්නේ දිව ස්වභාවය හඳුනාට හඳුනමින් සුදා Kai. dikai dikai දිකුත් ස්වභාවය වෙනස් වෙමි. හුස්ම ඉක්මනින් ඇතුල් වෙන බවක් ඉක්මනින් පිට වෙන බවක් Tamanට වැටහෙනවා. කොට ස්වභාවය දැනෙන. ආස්වාස කෙලසී කරනව ඇතුළු වෙනකොට දැනෙනවා. කොටයි කියලා සී කරනවා. වෙනකොටම ප්‍රාශ්වාස කියලා සීකර දැනෙනවා දැනෙනවා කොටන්න ආශ්වාස කොටන්න ප්‍රාශ්වාස කොටයි කොටයි කොටයි කොටයි खट्टा है खट्टा है එතකොට ස්වභාවයත් වෙනස් වෙලා හුස්ම යාන්තමට දමන්ට එල පහල යන බවක් දැනෙන්නේ නාස්සය තුළ සංසිදුණු ස්වභාවය ආස්වාස් සංසිදිලා ප්‍රාස්වාස් සංසිදිලා සංසෙදෙලා සංසෙදෙලා සංසෙදෙලා සංසෙදෙලා සංසෙදෙනු බව හඳුනමින්ම සිතන් සංසෙදෙලා සංසෙදෙලා Se ve හුස්ම නොදැනී යන ස්වභාවයක් කය සැලු වෙන ස්වභාවයක් Tamanට වැටහෙන්නේ තම්පත් බව සැලුවක් වෙන ස්වභාවයන් හඳුනමින් පළවෙනි ධානය කියලා දැන් සීකරන් පළවෙනි ධානය පළවෙනි ධානය. පළවෙනි ධානය. පළවෙනි ධානය. හුස්ම දෙනස අත්පාද හුස්ම විටින් විට දැනෙන ස්වභාවයක් කය නොදැනෙන ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන් පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානයෙන් දෙකටම සේ කරා පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානයට බිම්ම ටිකට සීකරා සමාධිමත් බව පවත්වා ගන්න පළවෙන ධානය. පළවෙන ධානය. පළවෙන ධානය. පළවෙන ධානය. පළවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යාන සමාධිය බසීවා සමාධිය බසීවා කියලා සීකරන් සමාධිය බසීවා සමාධි සිත නැවත හුස්ම දැනෙන ස්වභාවයට කය ඉරියව් තේරෙන ස්වභාවයක් බාහිර අරමුණු දැනෙන ස්වභාවයක් ඇති වෙන්නේ සමාධියෙන් බහින ස්වභාවය I uh, අභ්‍යාසයක් කොය සිදු කරන හැටි පැහැදිලි කරලා ඒකට පොඩි උදව්වක් තමයි කළේ. දැන් මට හුස්ම දිග බව කොට බව සංසිඳීම කියලා කිව්වේ හැබැයි මම දන්නේ Tamanට ඒවා දීගද කොට සංසිඳන්නේ. තේරෙනවද? දැන් ඕක තනියෙන් කරන්න ඕන. මම තනියම පැත්තක වාඩි වෙලා හුස්ම අඳුර ගන්න වැඩි කරමින් යා යුතුයි ඔය ලක්ෂණ පහළ වෙනවා. තේරෙනවද? Tamanට හිතලා හුස්ම මේ ආස්වාස දිගයි ආස්වාස දිගයි කියලා හිතලා කරලා එහෙම කවදාවත් ඔකට එන්න බෑ. හිතලා කරොත් ඒක ආස්වාස ප්‍රාස්වාස ප්‍රයාමයි. මේක ප්‍රයාමයක් නෙවෙයි උත්සාහයක් නෙවෙයි. තමන් කරන්නේ ස්වභාවිකව සිදුවෙන හුස්මට වෙන දේ මොකක්ද කියලා අඳුරගන්න. හරි? යෝගෙදි තමන්ට දිග කොට සංසිඳීම් කියන ස්වභාවයන් දැනෙන්න ඕන. ඒවා සමහර විට ඒකම දැන් තුනක් දැනෙන්න පුළුවන්. තමන්ට අවස්ථා තුනම තේරෙන්න පුළුවන් මුලදී සමහර විට දීක භාවය දෙයක් දැනෙනවා ඊට පස්සේ තමන්ට කෙටි බවක් දක්වා දැනෙන්නේ කියන தත්ත්වෙට එන්න පුළුවන් සංසිඳීම දැනෙන්නේ නැති වෙනවා සමහර තමන්ට කෙටි බවක් වගේ මුලින්ම දැනෙන්නත් පුළුවන් ඒකට ඉතින් විශේෂයෙන් මේ විදිහටම දැනෙන්න ඕනි කියලා එකක් නැහැ මමට මට දැනෙදී ඒ ක්‍රමයක් කියන්න බෑ මම මේ පොදුවේ තමයි තමන්ට මේ පැහැදිලි කරේ මතක් කළේ මෙන්න මෙහෙම දැනෙනවා නම් අඳුරා කොහොමද තමන් හුස්ම අඳුරමින් ඉන්නකොට අවසානයේ වෙන දේ තමයි හුස්ම තමන්ට නොතේරී යමින් තමන් සමාධි තත්ත්වයට එන එක. ඒකට කෙනෙක්ට විනාඩි 10ක්, තව කෙනෙකුට 15ක්, තව කෙනෙකුට 27ක්, තමාට තමන්ට ඕක දවස් දෙකක් පවා උත්සාහ කරන්න ඕයි හුස්ම නොතේරී යන තත්ත්වය ඇති. ඒක ඉතින් මට කියන්න බෑ මොකක්ද. ඔය ක්‍රියාකාරකම් තනි තනි උණු කරන්න ඕනේ. පැහැදිලි? ඒකට බය වෙන්න ඕනේ නැහැ. තමන්ට ඒ වෙලාවේදී හුස්ම නොතේරෙන අවස්ථාවේ තමාර කෙනෙකුට ආලෝක වගේ දැනෙන්න පුළුවන්. කෙනෙක් ඉහළට යනවා වගේ පැද්දෙනවා වගේ කැලිල්ලක් ඇති වුණා වගේ තමන්ට බාහිර මොකුත් නැහැ වගේ ඒවා දැනෙන්න පුළුවන්. ඒකට ඒ තමන් බයක් ඇති කරගන්න ඕනේ සමාධි තත්ත්වයට එනකොට ඒ වගේ ස්වභාවයන් ගොඩනගෙනවා. හරි. හැබැයි කලින් තමන්ට එහෙම දැනුණා කියලා ආයෙත් එහෙම දැනෙන්න ඕන කියලා එකකුත් නැහැ. කියලා දැනුණාට තමන්ට ආපහු එහෙම දැනෙනවා කියලා එකක් සිදු වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙනම් තමන් ආයෙත් භාවනා කරන්න වාඩි වෙනකොට කලින් ඇති වෙච්ච තත්ත්ව කිසියක් ගැන සැලකන්නේ නැතුව ඒ වගේ මොකක්වත් හිතන්නේ නැතුව භාවනා මුලින්ම කරනවා. නේද? දැන් මොනවාරි Tamanට ඔකේදී ගැටලුවක් අපහසුයක් එමාවද? කරගෙන යනකොට. කය වේසත් එක්ක Tamanට ඒ අපහසුතාවයේ ඉන්න පුළුවන්. ඒකට Taman ඉන්න යනකොට Tamanට දැනෙනවා නම් ඇස් අරලා ආලෝකයක් දිහා බලලා අපවස් වහගෙන භාවනා කරනවා. එහෙම නැත්නම් නැගටිව් නැතුව Tamanට පුළුවන් ඔළුව ටිකක් කොලවන්න හරිද? ඒ වගේ ක්‍රියාකාරකම්. බරනින්ද යනවා නම් ওই විදිහට උපක්‍රම ගොඩක් බුදුහාමුදුරු කියනවා. හරි. තමන් ආයතින් ආලෝක සංඥාවක් මවා ගන්න. ඒ වගේ නැත්තම් ඇස් තමන් ගිහිලා හොඳින් හොඳට සබන් දාලා වගේ හොද ගන්නවා. ඒක තමන්ට නිදිමත යන සීතල වතුරෙන්. එහෙනම් ඉතින් වැඩ ගොඩක් කරන ඉතින් නැත්තම් සක්මන් කරන්න භාවනාව පටන් ගන්න කලින් තමන් විනාඩි කීපයක් සක්මන් කරලා ඉන්න. ඒ වගේ වැඩ තියෙනවා. ඉතින් ඒක කරලා බලන්න ඕනේ Tamanට දිනවද නැති වෙනවා. හරි. දැනෙන්නේ. ඔව් දැන් වෙනවා. මන්ට ඒක ඒ වගේ වෙනකොට මොකද මම කිව්වේ ඒකයි සිහිය ඔය හුස්ම නොතේරෙනවා කියන ස්වභාවය ග්‍රහණය කරගන්න ටිකක් අපහසුයි. විතර වෙන දේ තමයි අර නිින්ද යනවා කියන තත්ත්වෙට පතන මොකද සිහිය බුදු වෙලා දෙනවා නේද? ඒක ඉඳින් වීර්යයක් ඕන වැඩි කරන්නේ. හරි. හිතට තනියම නම් ප්‍රශ්නයක් පාපතන එහෙම වෙනවා. පන්ති දිවෙන එනකොටමට බාහිර අරමුණු අතහැරලා තමන් සිත සිහිය එක්මන් එක්තෙන් කරගන්න බලනකොට තමන්ට දැනුත් ඔය දැනීම් තියෙනවා. දැන් තියෙන දේ තමයි බාහිරේ තියෙන අරමුණු බලවත්සේ තමන්ට තේරෙනවා. ඔය වෙලාවේදී බාහිර දේවල් අතාරිනකොට තමන්ට අර කයේ ඇතිලා තියෙන සියුම් වූ දැනීම් වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් ගණන් ගන්න තියෙන දා කරන්නේ. වේදනාව ගන්නවා වැඩියෙන් දැනේ. එහෙම වෙන්නේ බාහිර තියෙන දැඩි අරමුණු අතහැරෙනකොට සියුම් අරමුණු තේරෙන්න ගන්නවා. ඒකෙදි කය හොලවන්නේ නැතුවම වීර්යයෙන් ඉන්නේ. එහෙනම් මොකුත් නෑ. තමන් ඒව ගැන හිතන්න ගියොත් ආයෙත් ඒවා වැඩියෙන් තමන් දැනෙනවමයි. ඕගොල්ලෝ එතකොට වෙන්නේ ආයෙ කෙලින්ම උස්මා සංසිඳින්නේ ආයෙ යනවා දික කොට බවට ආයෙ යනවා. ඒක තමයි එහෙම තමයි වෙන්නේ. එහෙම කර කර ඉන්නකොට තමන්ට අරක අපි බාහිර ඒ කය දැනෙනවා නතර වෙලාම උස්ම දැනෙන තත්ත්වයේ දිගට පවතින පටන් ගන්නවා. ඒකයි මම කිව්වේ එක එකනට කාලය වෙනස් වෙන තමයි දැනෙන තත්ත්වයත් එක්ක. කරන්න යන්නේ නැහැ තමන්ට අපෝ ඒ අරමුණට යනවා ආපහු ගන්නවා ආය යනවා ආය ගන්නවා අම යන යනකොට ඒකට යන්න නොයා හුස්ම තුල නතර වෙන කාලේ වැඩි වෙන්න ගන්න. හරි. ප්‍රාණවන්ත සමානට එනවා හිතේ හිතේ බයක් වගේ ප්‍රශ්නයක් තියෙනක් වර මට ආව මෙතන තේන්නක් වගේ ඉරිසරකට දැනුන්නේ නැහැ නිකන්. ඔය එහෙම එනවා තමන්ට ඒවා ඔය දැනුත් තියෙනවා. දැන් අර බාහිරත් එක සිහිය පාදින ඉඳා ඒවා තේරෙන්නේ නැහැ. අනුබය වගේ තමන්ට හුස්ම හිර වෙනවා වගේ පප්පුවේ ගැහෙනවා වගේ තමන්ට ලේ යන්නේ වගේ නිකන් පපුව නතරනවා වගේ එලෙන් වගේ ලේ වගේ දැනෙන්න පුළුවන්. ඒකට බය වෙන්න ඕනේ නැහැ. කමක් නැහැ ඉතින් මේක කරලා ඉතින් යන්නත් ඉතින් කමක් නැහැ. ඒක බය වෙන්න නැතුව කරන්න. හරිද? එතකොට අර ඒ උස්පරාවතින් එනකොට එක් පාට ඇස් දෙකට හිත යනවා. ඇස් දෙකේ කල්පාට වගේ තියෙනවනේ. මෙතෙන්ට තියාගන්න නැතුව එතෙන්ට තියාගන්න හිතනවා. එහෙම හිතුවට වැඩක් නැහැ. තමන්ට තම හුස්ම ගන්න මොකද සිහිය පවතින්නේ එතරනේ. තමන්ට ඒ අරමුණු කරත් එක තමන්ට ඇස් දෙකේ පොඩි තිය පවතින වගේ තත්ත්වයකට ආවට කමන්නේ. තමන්ට එතන තියාගෙන ඉන්න පුළුවන් නම් තමන්ට හුස්ම තේරෙන්නේ නැති බව අඳුරමින් අවබෝධයෙන් එතන ඉතිර ගමන්නේ. මේ දෙකනට ඒ විදිහට පුරුදු කරපු විදිහන වෙනස් වෙන්න පුළුවන් එක. හ්ම්. ඒවාද ප්‍රශ්නයක්. නේද? තේරෙනවද? දැනවා. ඒක නේද කය වේදල වැඩිනේ. වෙනවා එහෙම වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඔයවලදී කාය විවේකය බාහිර ක්‍රියාකාරකම් අඩු කර ගැනීම පමණට ආහාර ගැනීම ඔය ඔක්කොම බලපාන. මේ පිටාම අර නින්දට යනවා කියන එක සිද්ධ වෙනවා. ඉතින් පහසුවෙන් ඔවා කරන්න කියලා කියන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ. හරි පහසුතාවය ඕන. ඒක විශේෂයෙන්ම ඔය බාහිර වැඩ අඩු වෙනකොට මේ නැත්තම් තමන්ගේ කයත් වෙහෙසිලා, මනසත් වෙහෙසිලා ඒක තමන්ට අමාරු වෙනවා කරන්න. හැටියක් කෙනෙක් වැඩිම මාදිලා නිකම්ම නිදනවා. ඒක මේ කයට තියෙන අවශ්‍යතාවයක්. ඒක සිතින් ඇති කරගත්ත තත්ත්වයක්. නැත්තම් මොකද අර සිතට කය නැතුව පාදින්න බෑනේ. ඒකට කයට ඒ විදිහට වැඩියෙන් අපි වැඩ කරන්න කරන්න කය ඔය කියන ආකාරයෙන් නිදි කරව ගන්නවා නිදි කරලා ආපහු අවශ්‍ය තත්ත්වයට කය හදා හැදෙන්න අරිනවා. හේලෙක් කරනවා ඒක. නියම ස්වභාවයක කය හැටියක්. හරි. ඉන්දදී ඒකෙදී ඉතින් වෙන මොකුත් නැහැ පහසුවෙන් තමන් ඔබ උත්සාහ කරන එක තමයි කරන්නේ. නින්ද කියනවා වඩාත් පහසු අවස්ථාව විදියට නිින්දෙන් නැගිටපු වෙලාවේ කරන්න කියලා. මේ වෙලාවේ කයත් තම්පත් වෙලා තියෙන තමන්ගේ මනස එක එක අරමුණු ඔස්සේ ඉතින්ට මනස වෙහෙදලා මොලේ වෙහෙදලත් නැහැ. ඒතර ඒ වෙලාවේ පහසු වෙනවා. ඒකට නිදිමත කියන එක බලපානවා. ඒ වෙලාවේ තමන් ඒක මගහැරෙන්න මුණ හොදලා එකපාරම පටන් ගත්තොත් නැගිටලා ඒ වෙලාවට මන්ට පහසුවෙන් කරන්න පුළුවන් වෙයි. මේ පහසුව විතරයි තමන්ට ඒ වෙලාවේදී විතරක් කරන්න පුළුවන් වෙලා එහෙම හරියන්නේ නැහැ. ඊළඟට ඕන වෙලාවක තමන්ට කරන්න පුළුවන්කම ඇති කරගන්න ඕනේ. එතන අපේ වෙලාවක් නැහැ තමන්ට ඕන තරම් කාලයක් වලින් ධානය කියලා සීකරමින් හිටියලි ඊට පස්සේ සමන් එලෙන් අයින් වෙන්න සමාධි වසීවාට නැවත අදිෂ්ඨානය කරනවා. එයයි තමන්ගේ මේ සිහිය තාම කයත් එක්ක හරියට එකතු වෙලා නැති තත්ත්වයේ තිබෙන්න පුළුවන් හරියට සමාධිය ආවොත් ඒ වෙලාවේ තමන්ට සමහරට තමන්ගේ කය ඉරියව් වෙනස් කරගන්න තමන්ට අපහසු වෙනවා තමන් එකපාරම සමාධි තත්ත්වෙ ඉඳලා නැගිටින්න ගියොත් එහෙම. හරිද? එහෙනම් සමාධි වසීවා කියලා හිතලා තමන්ට ඒ වෙලාවක් තමන්ට කය දැනෙනකම් ඉඳලා තමයි නැගිටින්න. හරිද? දැන් ඕක තනියෙන් තමන් පුහුණු කරලා යන්න ඕනේ හෙට වෙනකොට. තමන්ගේ පුහුණු කරන කාලේ වැඩි නම් තමන්ට හෙට දවසේ උතනින් එහාට කළ යුතු වැඩ ටික මම කිව්වා දැන් දිගට ගියා දෙනවා. මට තියෙන්නේ ගියා දෙන විතරයි ඒ නිවැරදි තත්ත්වයන් ඇති කර ගැනීම මත තමයි තමන්ගේ ඉදිරි මාර්ගයේ වැඩිම තීරණය වෙන්නේ. හරිද? තමන් සතු වැඩක් තමන්ට තියෙන දැන් ඔබ පුහුණු කරන්නට වැඩි වාර ගාණක් තනියෙන් කරවන්න අපිට බෑ මේ අපි කරේ පොදුවේ ක්‍රමය Tamanට පැහැදිලි කරලා විතරයි. හරිද? Tamanගේ දැන් මේ ක්‍රමය වෙනස් කරන්න නැතුව Taman තනියෙන් නින්ද ගිහිල්ලා තමයි ටික වෙලාවකින් ගැසලා ආපහු නැගිටින්නේ නමුත් දැන් නින්ද යන බව අල්ලගන්න ඉතින් ඒක ක්‍රමයක් නැත්නම් හොඳට ඒක තමයි මට අමාරුයි ඒක කරන්නේ. ඒක මොකද සිහිය තාක් පුංචි කාලයක් තමයි ඔක වෙන්නේ. ඒ අපි සිහිය මේක සිත වේගයෙන් වැඩ කරන එකක් නිසා Tamanට ඒම අවස්ථාවේ අරමුණ නැතිනකොට නිඳ යනවා කියන එක වෙලා තමයි ඇති වෙන්නේ. එනවා සිහියම කලේ තියෙන ක්‍රම උපක්‍රමයක් නැහැ. ඒක කොහොමද තෝරන්නේ ඉතින්. සමහරවිට දෙන්න Taman නොතේරි යනකොට සිහිය අරපු දෙයක තත්ත්වයට ටකලා බලනවා. හරි. ඒක වෙන්නේ. හම්බලා හිටියද තොරොසුනිය. එහෙම හරියන්නේ නැහැ. අපිට තේරෙන්නේ ඇත්තටම නිින්ද යන වෙලාව කෙනෙක් කාටවත් තේරෙන්නේ නැහැ. මොන තරම් දිගින් හිටියකවත් තේරෙන්නේ නැහැ. ඒක තමයි මේ හේතුව දැන් අපි නිදා ගන්න යනකොට අපි නිින්ද ගිය වෙලාව අපි දන්නේ නිින්ද නැගිටිනවා අපි දන්නවා. අපිට හොයන්න බැහැ. ඉඳකට වීර්ය අවත්තා ගන්නයි ඕන. එහෙනම් තමන්ට එනවා තමන්ට තේරෙනවා නම් S2 අරගෙන ඉන්නත් භාවනා කරන්න බැරි නෑ. වෙන බාහිර මොකුත් ලොකු අරමුණු නැත්තම් තමන්ට එහෙම ඇද්දේ හරිය කියලා තමන්ට තම සමාධිය කැඩෙන්නේ නැහැ. මොකද හැරගෙන කසින භාවනා කරන්න පුළුවන්. හරි. ආලෝක කසින වඩන්න පුළුවන්. ගමන කොට විදේජෝ කසින වඩන්න පුළුවන්. එහෙම පුළුවන්. හරි. ආගන්ට කියන තමන් බාහිර අරමුණු වැඩි වුණාම තමන්ට අපදාහපාලුවා. සිහිය එතනමයි. හරි. හරිද? බුලුවන් හරිද? හරි පාසාවක් ගැටලුවක් එහෙම තියනවාද? දැන් අර සමාධිකත්වය කියන්නේ හුස්ම ගැනීම ආස්වාද ප්‍රාස්වාද දැනෙන්නේ නැතුව ඉන්නේ මේ අවස්ථාවේදී ඇස් දෙක වහගෙන ඉන්නකොට නිකන් රූප වගේ කියන්නේ කොටු නිකන් කළු පාටට වගේ කියන්නේ ඒක නිකන් ඒක සමාධිය ටිකක් ඩිස්ට්‍රැක්ට් වෙන්න වගේ වෙනවා ඒක සාමාන්‍ය දෙයක්ද ඔව් එහෙම මුලදී තමයි දැනෙන්න පුළුවන් ඒවා තමන්ගේ සිතින් ගොඩනගාගත්ත එනත් එන සිතුවිලි මතුවෙනවා ඒ වගේ හිතන්න නැතුව ඉන්න ඇත්තට වෙන්න ඕනේ නිකක් වයි බය නැතුව තමන් හිරත් ඇරලා තමන් බර හුස්ම දැනෙන්නේ නැති බව කය දැනෙන්නේ නැහැ වගේ ඇති වෙන අවස්ථාවක ඒ ටික විතරක් අල්ලන්න. හරි. එහෙම දැනෙනවා තමන්ට ආලෝක වගේ ඒක ඒක රූප වගේ ඒවා පිළි ඒව ගැන පස්සේ යන්න ඕනෙත් නෑ බය වෙන්න ඕනෙත් නෑ ඒවා ගැන කම මොකක් කරන්න යන්න ඕනේ ඒ වගේ වෙන්ටායි. හරි. හරිද? දැන් එහෙනම් තමන් මේ වැඩේ කරලා ඉන්න. එතකොට ඉඳන් ඉදිරියට කළ යුතු කාර්යයන් ටික පැහැදිලි කරනවා. ඒතර ඉදිරියට කරන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ලබන්න නම් ඔබ කරලා ඉන්න වෙනවා. හරි. එහෙනම් අදට ඔතනින් නිමා කරනවා. එහෙනම් කවුරුත් දෙවියන් මේ ඥාතින් තෝරන කිමන් මුතන් කරලා ඉඳලා අද දවසේ නිමා කරනවා. මේ කාලේ වඩා මේ දක්වා තමන් සීලය සමාධිය ප්‍රඥාව වඩවලා ගොඩනගාගත්ත ඒ සියලු කුසල බලයන් දෙවියන්ට මේ විඥාණයෙන් විඥාන මොදා වීම ශක්තිය ඇතියට මොදාම් විත්වා ඒ සියල්ල ඕද නිවනටපත් විත්වා කියන අදහස ඇති කරගෙන ගතාවකි ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්දනාතේ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්දනාතේ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වන්දනාතේ එත්තාවතා චමේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති මිනා පුඤ්ඤ කම්මේන මාමේ වාසාගෝ සතසසාරෝ තුයාව නිපානපත්තිය විදා පුඤ්ඤ කම්මේන මාමේ වාසාගෝ සතන් සමාගමෝ හෝතු යාවනිපාන පත්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනිපාන පත්තියා ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤා තදාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිස්තිකා කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ ස්වරිමන්න සම්බුද්ධ සම්බුද්ධ